ඉතින් අපේ ලියනකේ මහත්තයා ලෑස්තිලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගන්න. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දින ප්‍රශ්න 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රශ්න 9න් 6ක් භාවනාවට අදාළ ප්‍රශ්න. තුන සාමාන්‍යයෙන් අවසරයි එහෙම නැසන්නත් ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නය මගේ මූල කමටහන සක්මන් භාවනාව මම ඇතුළත සක්මන් මළුවේහි සක්මන් කෙලෙමි වම් පාදය දකුණු පාදයේ මෙනෙහි කෙලෙමි අලුත් ලනු පැදිරි ඇති රළු බවත් පරණ ලනු පැදිරි මද රළු බවත් පාදයට දැනුන අතර දැම්මිට ශාරීරියේ සම්බරතාවයේ නොමැතිව ඇලවෙන බව දැනුනි නැවත සක්මනේ යෙදෙන විට දන හිස් හා වලලු කර ආදී තැන්වලින් කකුල නැමි සක්මනට අනුග්‍රහ දක්වන බවත් ඇඟිලි තුඩ පවා පොළවට ස්පර්ශ වන බවත් හැටි දැනුනි පාදය පොළවට තදවන විට එම වම් එම පැත්තේ ශරීරයේ උකුලේ සිට පහළට පැද්දෙන පැද්දී යාම දැනුනි. ඒත් වරින් වර සිතවිලි පැමිණ සක්මනට බාධා විය. සිතනවායයි මෙනෙහි කරමින් සක්මනට නැවත අවධානය යොමු කර විය. සාර්ථක ලෙස සතියෙන් පියවර 15කට වඩා සක්මන් කළ හැකි විය. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. සක්මන ගැන ඉතින් කවරත් අපි මතක් කිරීමක් කරනවා නම් විශේෂයෙන්ම සක්මන් භාවනාවදී අපි මන් තීරුවක් තෝරගෙන නැත්නම් සක්මන් මළුව තෝරගෙන පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා සක්මන් මළුවත් එක්ක පොඩ්ඩක් දැනුවත් වෙනවා කොහොමද තොරතුරු කියලා. ඒ කියන්නේ සක්මන් මළුව ගැන යම් පමණක අවබෝධයක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඉතින් අපි පියවරක් පියවරක් පාසා සතිමත් වෙන එකයි වෙන්නේ. කරන්න තියෙන්නේ. ඉතින් ඒක කරගෙන යද්දී සමහර ලාවට මේ පාදය පොළවේ ස්පර්ශ වෙනකොට අපිට ඕනනම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන් හිත පිට යන එක අඩු කරගන්න. පොළවේ අපි තුමු වම් පාදයේ පොළවේ ස්පර්ශනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් ඔය විදිහට අපිට මේ මෙනෙහි කිරීම පාවිච්චි කරලා මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ අතරෙදිත් සක්මන කරන මේ අපි තුමු වම දකුණ කියලා මේ කියන කාල පරිච්ඡේදය ඇතුළතදිත් හිත සමාලාට පිට යන්න පුළුවන් වෙනත් අරමුණු වලට යන්න පුළුවන්. එහෙමනොත් ඕනනම් අපිට මේක තව ටිකක් අමාරු කරලා දෙන්න පුළුවන් නැත්නම් සංකීර්ණ කරලා දෙන්න පුළුවන් හිතට විශේෂයෙන්ම ඒ කියන්නේ ඔසවනවා තබනවා කියලා තියන්න කරන්න පුළුවන් එතකොට අන්න එසවීමේ මුළු ක්‍රියාවලියේම සතිමත් වෙන්න අවශ්‍ය වෙනවා. තැබීමේ මුළු ක්‍රියාවලියේම සතිමත් වෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඊළඟ පාදයේත් එසවීමේ මුළු ක්‍රියාවලියේම සතිමත් වෙන්න අවශ්‍යයි. තැබීමේ මුළු ක්‍රියාවලියේම සතිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට අපි මුළු ක්‍රියාවලියම බලන්න හිතට ආරාධනා කරනවා. නැත්නම් හිත පුළුවන් තරම් ඒ සඳහා යොදවනවා. ආයෙත් ඉතින් මේ කටයුත්ත කොහොම කරන්න ගියත් ඒත් හිත පිට යනවා නම් අපිට මේක තවත් ටිකක් එහාට ගෙනහිල්ලා ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා කොටස් තුනකට නැත්නම් පියවර තුනකට කඩලා දෙන්න පුළුවන්. එතකොට හැම වම දකුණ කියන ඒ වම් පාදය කියන එකේදී පියවර තුනක් හම්බ වෙනවා. දකුණු පාදයේදී පියවර තුනක් හම්බ වෙනවා. එතකොට සෑහෙන ප්‍රදේශයක් බලා ගන්න, සෑහෙන ක්‍රියාවලියක් දැක ගන්න සිතට සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ ක්‍රියාව හරහා නැත්නම් මේ වැඩියෙන් මේ සිදුවීම හොඳින් නිරීක්ෂණය කරන්න සිද්ධ වීම හරහා හිත පිට යන ගතිය අඩු වෙලා යනවා. ඉතින් පිට ගියත් හැබැයි ටික ටික අපේ සතිය දියුණුවෙන් දියුණු වෙන්න හිත නැවතත් Taman විසින්ම එන ස්වභාවයක් තියෙනවා. දැන් මෙතෙන්ද කියලා තියෙනවා ඉබේ සිද්ධ වෙනවා වගේ ගතියකට එනවා කියලා. ඒක හොඳයි. ඒ කියන්නේ අපි මුලදී මේ කියන්නේ හිත පිට යන එක වළක්ව ගන්නොත් ටිකක් බර කළා නැත්නම් උවමනාවෙන් පියවරට හිත තියනවා. නමුත් ටික ටික ටික හිත දමණය වෙන්න දමණය වෙන්න නැත්නම් මේ හිත අරමුණත් එක්ක ඉන්න ඉන්න අපි පොඩ පොඩ උත්සාහත් වෙන්න ඕනේ. කොහොමද මේ මෙනෙහි කිරීමකින් තොරව පවා මේ කටයුත්ත කරන්න කියලා. ඊට පස්සේ අපිට වම දකුණ කියන්න අවශ්‍යත් නැහැ. ඔසවනවා තබනවා කියන්න අවශ්‍යත් නැහැ. හැබැයි මේ දැනෙන දේත් එක්ක සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා ඉන්න අවශ්‍යයි. ඒ කියන්නේ වම් පාදයේ පොළවේ අපිටම පත්ත වෙනකොට ඒ දැනෙන මුළු ක්‍රියාවලිය තුළම ඉන්න අවශ්‍ය වෙනවා. තැබීමේ මුළු ක්‍රියාවලියම ඉන්න අවශ්‍ය වෙනවා. ඊළඟ පාදයේදීත් ඒ තැබීමේ මුළු ක්‍රියාවලියම ඉන්න අවශ්‍ය වෙනවා. බොහොම නිහඬ මනසකින්. එතන තමයි පොඩ්ඩක් අපි තේරුම් ගන්න තියෙන්නේ. මුලදී අපි මේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරාට පස්සේ හොඳට සතිය දියුණු වෙනවත් එක්කම අර මෙනෙහි කිරීම අතහැරලා බොහොම නිශ්ශබ්ද මනසකින් තමයි හොඳට මේ දැනෙන දේත් එක්ක ඉන්න තියෙන්නේ. මෙහෙම ඉන්න ඉන්න අන්න තව තව හිත තැම්පත් වෙනවා. මෙනෙහි කිරීමක් දැන් ඇත්තෙත් නැහැ. ඇතුලේ කතාව ටික ටික අඩු වෙගෙන යනවා. ඊළඟට ඔන්න අපිට පුළුවන් වෙනවා මේ සිදුවීමට වෙන්න ඉඩ හැරලා ටික ටික තවත් වීරය පැත්ත අඩු කළා මේ හිතේ සමාධි පැත්ත දියුණු වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ මෙතන අර වීරය පොඩි සමබර කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. මුලදී අපි වැඩි වීරයකින් පටන් ගන්නවා. හැබැයි හොඳට කාර්ය සිද්ධ වෙනකොට සතිය දියුණු වෙලා එනකොට වර්තමානට හිත පැමිණෙනකොට අපි අනවශ්‍ය වීරයක් හදන්න ඕනේ හොඳට වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. අන්න ඒ විදිහට කරනවා නම් අන්න තේරෙනවා දැන් නිකන් වෙන කෙනෙක් සක්මන් කරනවා අපි නිකන් පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒ නිසා ඒ තත්තර තමයි දැන් මේ ගිහිලා තියෙන්නේ. දිගට කරගෙන යන්න මම හිතනවා දැන් පියවර 15ක් විතර යන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් බලන්න මේ පියවර 15ව තව ටිකක් වැඩි කරගන්න. පියවර 20ක් දක්වා කොහොමද වැඩි කරන්නේ? මට හැරෙද්දිත් මේ හදාගත්ත සතිය කඩා ගන්න නැතිව කොහොමද හැරෙනකොටත් මේ தත්වයම පවත්වන්නේ කියලා මේ වගේ තැන්වලදී සතිය දියුණු කරගන්න තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. අපි ප්‍රශ්නින් ප්‍රශ්නට ඉස්සරහට යනවා කාට හරි වැඩි විස්තර තව දැනගන්න ඕන නම් නැත්නම් කියන දේ අපහැදිලි නම් කතා කරන්න. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා දිනකට පැයක් පමණ ආසන්න වශයෙන් සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව පුහුණු කරන යෝගියෙක්මි. ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්ස මා සක්මනේ යෙදෙන විට පාදවල යටිපතුලට වැලි පොළවේ ඇති සියුම් බව, තලු බව, සීතල බව, උෂ්ණ බව හොඳින් නිරීක්ෂණය කළෙමි. එමෙන්ම පාදයේ නැවීම හා දිගහැරීම පිටිපතුල පොළවට තදවන විට එහි ඇති ධාතුමය ස්වરૂපයන්ද මාහට වැටහේ. කයේ මේ ස්වરૂපයන් මා තේරුම් ගන්නේ කාය විඥානයේ තුලින් නේද? එනම් කය තුලට හිත තිබෙන බැවින් මන ආයතන මේට සම්බන්ධ නැහැ නේද? මෙවිට අපට කෙලෙස් හටගන්නේ නෑ නේද? මේ කරුණු ගැන ඔබ වහන්සේගෙන් පැහැදිලි කර දීමක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. හොඳයි අපි ඇත්තටම මේ උත්සාහත් වෙන්න ඕනේ පුළුවන් තරම් මේ කියන්නේ මෙතනදී හරේ සංසුම් මනසකින් මේ දේ කරන්න හුඟක් වෙලාවට වරදින දෙයක් තමයි අපි මේ කටයුත්ත කරද්දී අපි දැන ගැනීම එකක් දැනගත්තට පස්සේ මේ අර පොතේ දැනුම මෙතෙන්ට ඉස්සරහට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා හොඳට අපි තුමු තද ගතියක් දැනෙනවා රස්නේ ගතියක් දැනෙනවා සිසිල් ගතියක් දැනෙනවා මොනවා හරි ඒ ධාතු ලක්ෂණයක් දැනෙනවා දැනීමත් එක්කම අපිට මතක් වෙනවා මේ පොතේ තුන මෙන්න මේක මෙන්න මේකෙන් තියෙන කාය විඥානයක් නැත්නම් ඊට පස්සේ ඔන්න මනෝ විඥානයක් වැඩ කරනවා ඊළාට ස්පර්ශයක් හට ගන්නවා ඉතින් ওই විදිහට নানা ප්‍රකාර විදිහට මේ අර පොතේ දැනුම ඉස්සරහට එන්න ඉඩ තියෙනවා ඉතින් මේක හරි හානිකරයි අපි මේ කරගෙන යන වැඩේට මෙතෙන්දී. ඒ කියන්නේ සුතමේ ඥානය අවශ්‍යයි, චින්තාමේ ඥානයක් අවශ්‍යයි. හැබැයි අපි භාවනා කරන වෙලාවට මේ ඒ අපි ඉගෙනගෙන තියෙන දේවල් පොතෙන් පතෙන් දැනගත්ත දේවල් අහපු දේවල් පොඩ්ඩකට පැත්තකින් තැබීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපිට හුඟක් අද ඒ කියන්නේ බණ අහන්න පුළු තියෙනවා පොත් බලන්න ඕන තරම් හැකියාව තියෙනවා අවස්ථාව තියෙනවා පහසුකම් තියෙනවා. ඒ හරහා ඉතින් අපිට ලොකු දැනුමක් තියෙනවා. හැබැයි අපි මේ භාවනාවට වාඩි වුණාම මේ දැනුම පොඩ්ඩක් පැත්තකට තියන්න මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ සෑහෙන්න අපිට අලුත් තැනකින් පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ අලුත් ආධුනික මනසකින් බොහොම සරල මනසකින් නිකම් පුංචි දරුවෙක්ගේ වගේ මනසකින් ආධුනික මනසකින් පටන් ගැනීම අත්‍යවශ්‍යයි. මොකද එහෙම නැත්නම් මේ භාවනාව වඩා ගන්න බෑ. කියන්නේ ප්‍රඥාවේ පැති තුනක් පෙන්නනවා. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා. දැන් අපි මේ උත්සාහත් වෙන්නේ භාවනාමේ ඥානයක් දිනු කරගන්න. භාවනාමේ ඥානයක් දිනු කරගනිද්දී අපි පොතේ දැනුමට හෝ නැත්නම් වෙනත් ඉගෙන කියාගත දෙයකට ඉස්සරහ මේ ඉස්සරහට එන්න මේ මතුවෙන්න ඉඩ දුන්නොත් අර වැඩි ගෙන භාවනාමය ඥානෙට ඒකෙන් පොඩි හානිවීමක් නැත්තම් ඒක මතු වෙන්න තියෙන අවස්ථාව ගිලිහියාමක් වෙන්නේ. මොකද මේ අනිකුත් දැනුමක් ඉදිරියට එද්දී හුඟක් වෙලාවට මේ ඇතේ ඇතුලේ කතාවක් පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සංඥා ටිකක් අවදි වෙන්න පටන් ගන්නවා. ආයි හිත කියවන්න පටන් ගන්නවා. ඊළඟට හිත නිකන් ආයෙත් අර තිබිච්ච සමාධි ගතිය අඩු වෙලා, හිතේ තිබිච්ච සරල ගතිය අඩු වෙලා, ඒනොට ආයෙත් ඔන්න හිත බර වෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙ ඔන්න සමාධිය දුර්වල යනවා. අර කරගෙන ගිය වැඩේ සම්පූර්ණයෙන්ම හානි වෙනවා. ඒ නිසා මෙතන පරිසංයුතු තැනක්. නිසා සක්මන් භාවනාදී බලන්න පුළුවන් තරම් හරි සරල දෙයක් අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තම වෙන්නේ හුඟක් වෙලාවට මේ සරල දේ අපේ හිත අගය කරන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි හිතනවා මෙතෙන්දී අපි ඉගෙන කියාගත දේවල් ඔක්කොම මෙතෙන්ට දැන දැම්මන් දැම්මනම් එතෙන් තමයි අපේ සාර්ථකත්වය තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. මෙතෙන්දී අපිට අවශ්‍ය මේ දැනගත්ත දේ මොකද්ද කියලා එතෙන්දී මේ මොහොතේදී පොතේ දැනුමත් එක්ක සංසන්දනය කිරීමක් නෙමෙයි. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ හොඳට හිත නිශ්ශබ්ද කරගෙන, නිහඬ කරගෙන, පුලුවන් තරම් ඇතුලේ කතාව සමනය කරගෙන, හරිම සරල මනසකින්, ඒකාග්‍ර වෙච්ච හිතකින් මේ වෙන දේ දිහා හොඳට දැනුවත්ව යෑමයි සිද්ධ වෙන්නේ. දැනුවත් වීමයි පොතේ දැනුම ඉස්සරහට ගැනීමයි කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. අපි මෙතෙන්දී යන්නේ දැනුවත් වීමක්. ප්‍රඥාව අවදි කරන්න පසුබිම සකස් කර ගැනීමක් මෙතන තියෙන්නේ. බුද්ධිම බුද්ධිමය සංවාදයක් බුද්ධියක් නෙමෙයි මෙතෙන්ට එන්නේ. පොතේ දැනුමක් නෙමෙයි මෙතෙන්ට එන්නේ. බොහොම සංසුම් මනසකින්, උපේක්ෂා සහගත මනසකින් මේ අත්දැකීමක් ඍජුව නිරීක්ෂණය කිරීම හරහා ප්‍රඥාවක් අවදි කරගන්නයි අපි හදන්නේ. ඒ නිසා මෙතෙන්දි කාය විඥාණය වෙන්න පුළුවන්. නමුත් ඒක Tamanට කරගෙන යනකොට නිකන් ස්වභාවයෙන්ම වැටහුණා නම් සිතුවිල්ලක් දෙකක් වශයෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ඔස්සේ දිගට දිගට හිතන්න යන්න එපා. කියන්නේ යමක් තේරුණා තමයි. හැබැයි ඒ ඔස්සේ දිගට හිතන්න යන්න එපා. ඒක හැමම යන්න ඉඩ හැරලා තායිත් මේ දැනෙන දෙයට ගන්න. අපි තුමු වම් පාදයක් ස්පර්ශ වෙනකොට නම් මේක හිතට ආවේ. ඒක එහෙම තේරුම් ගත්තා අත්හැරලා දැම්මා. ආයෙත් ඒ ස්පර්ශයට හිත ගන්න. ආයෙත් හිත නිශ්ශබ්ද කරගන්න. ඊට පස්සේ ඔන්න ඊළඟ පාදය තියෙනවා. ඔන්න අපිට සමහරවිට එතෙන්ද ඊට වඩා දෙයක් වැටහෙන්න පුළුවන්. ඒක සිතුවිල්ලක් දෙකක් වශයෙන් ඉදිරියට එන්න පුළුවන්. ඒක වරදක් නැහැ. මේ ආවට පස්සේ ඒක දිගේ යන්න එපා. කරන්න තියෙන්නේ නැවතත් හිත නිශ්ශබ්ද කරගත්තා. අපි වැඩේ තියෙන්නේ, කියන්නේ අපි කටයුත්ත තියෙන්නේ, හේතු සම්පාදනය කරන්න තියෙන්නේ මේ ස්පර්ශයත් එක්ක. නැත්නම් විශේෂයෙන්ම මේ දැනීමත් එක්ක. ඒ නිසා මෙතෙන්දී කාය විඥානේ තේන්න පුළුවන් කාය විඥානේට එහා ගිහිලා මනෝ විඥානේ අවදි වෙලා තව තව දේවල් තේරුම් ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒවට අවධානයක් යොමු කරන්න වෙනුවට පුළුවන් තරම් හිත නිහඬ කරගෙන මේ දැනීමත් එක්ක හොඳට මේ අරමුණු නිරීක්ෂණය කිරීමයි වැදගත් වෙන්නේ. බලන්න පාදයක් ස්පර්ශ වෙනකොට මොනවද Tamanට තේරෙන්නේ? මේ තද ගතියක් තේරෙනවා. ඒ තද ගතියේ හොඳට සතිමත් වෙන්න. එතෙන්ට වර්තමානයේ හිත ගන්න. ඊට ඊළඟ පාදයේ ස්පර්ශ වෙනවා. ඔන්න එතන තද ගතියක් තියෙනවා. ඒ තද ගතිය හොඳට සතිමත් වෙන්න. එතෙන්ට හිත ගන්න. ඊට ඔහම ටික කාලයක් යනකොට ඔන්න හිත වෙන අතීත අනාගත අරමුණු වලට දුවන්නේ නැහැ. ඔන්න හිත වර්තමානට එන්න ගන්න පටන් ගන්නවා. ඊළඟට පුළුවන් Tamanට උත්සාහවත් වෙන්න මේ තද ගතිය හැරුණාම තවත් විවිධාකාර ධාතු ලක්ෂණ රාශියක් මෙතන තියෙනවා. අපිට තාම ඒක අර හිතේ සතිය දියුණු මදිහින්දා සමාධිය දියුණු මදිහින්දා තාම තේරලා නැහැ. දැන් හැබැයි අපි උත්සාහත් වේ යුතුයි මේ තව මොනවාද තියෙන්නේ කියලා බලන්න. විස්තර බලන්න අපි උත්සාහත් යුතුයි. ඔන්න එතකොට තේරෙනවා මෙතන තද ගතිය හැරුණාම තව ඔන්න උණුසුම් ගතියක් තියෙන්න පුළුවන්. නැත්තම් මේ ටයිල් පොලොක වගේ නම් ඇවිදින්නේ සිසිල් ගතිය තියෙන්න පුළුවන්. නැත්තම් රළු ගතියක් තියෙන්න පුළුවන්. පාදයේ උනත් එක පාට මුළු යටිපතුලම ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ වෙනුවට පාදයේ සමහර විට විරුඹ මුලින් ස්පර්ශ වෙනව වෙන්න පුළුවන්. ඊට පස්සේ හොඳට ඉදිරි කොටස් මේ මේ මේ ස්පර්ශ වෙනව වෙන්න පුළුවන්. ඊළඟට ඇඟිලි වලත් එක පාට මුළු ඇඟිලි පහම ස්පර්ශ වෙන්නේ නැහැ. මේ එක එක ඇඟිල්ල ගන්න ස්පර්ශ වෙන. ඉතින් අපිට මේ වගේ මේ අත්දැකීමම තව සවිස්තරව බලන්න අපි උත්සාහත් වේයුතුයි. මෙතන තමයි ඇත්තරම හොඳට අවදිමත් බවක් ඇති වෙන්නේ. ඒ වගේම සම්පජඤ්ඤය දියුණු වෙන්නේ. හොඳට හිතේ තීක්ෂණ බවක් නැත්තම් සතියේ තියුණු බවක් ඇති වෙන්නේ. ඉතින් අපි මේවා තේරුම් අරගෙන හිත නිහඬ කරගෙන මේ කටයුත්ත කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව මා වසරකට ආසන්න කාලයක් සක්මන් භාවනාවේ යෙදෙන්නෙක්මි. මුල් කාලයේදී පොළවේ රළු බව, සිසිල් බව, යටිපතුලේ ස්වභාවය අත්විඳෙමි. ටික කාලකදී භාවනාව කරගෙන යන විට පාද පමණක් ඇති බව දැනෙන අතර පෙරතරමට පාද පිළිබඳ සංවේදී නොවේ. එහෙත් සිත යම් පමණකට පිට නොයන බව දැනේ. වරින් වර සිත හීලෑ නොවේ. එය තවදුරට අභ්‍යාස කිරීමෙන් දියුණු වේද? ක්‍රමවේදයේ දෝෂයක් ඇද්ද? වෙන් පහදා දෙන්න. තමන් දිකට භවනා කළා නම් ඒ කියන්නේ සක්මන් භාවනාවේදී කලිනුත් මතක් කළා වගේ හොඳට අපි මුලදී අරමුණට හිත උවමනාවෙන්ම යොදනවා ඒ වගේම හිත පිට යනවා නම් මෙනෙහි කිරීමක් කරනවා හැබැයි මේක කාලයක් කරන්න කරන්න හිත විසින්ම මේ අරමුණේ ඉන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් ආයි බලෙන් හිත දරඳඩු කළා හිර කළා මේ අරමුණේ තියන්න ඕනේ නැහැ අපි යාටම ඉන්න ඉඩ හරිනවා අපි පොඩක් වීරය අඩු කළා මේ සිදුවීම් වෙන්න ඉඩ හරිනවා එතකොට තමයි යන්න තමන්ට තේරෙන්නේ මේ සක්මුණ දැන් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. කිසි වෙහෙසක් නැතුව සිද්ධ වෙනවා. අපි නිකන් පැත්තකින් ඉඳගෙන මේ දැනෙන දේත් එක්ක බොහොම ඒකාග්‍ර වෙලා නැත්තම් හරි සුසංයෝගයක් ඇතිව ඔන්න ඉන්න පටන් ගන්නවා. ඉතින් මේක කාලයක් දිනු කරනකොට තමන්ට තේරෙනවා මේ අරමුණ දැනීමක් තියෙනවා. හැබැයි අරමුණ දැඩිව ග්‍රහණයක් කරලා නැහැ. අරමුණත් එක්ක පොඩ්ඩනේ ඈත් වෙලා වගේ නිකන් අනුන්ගේ දෙයක් බලනවා වගේ ඔන්න බැලීමක් තියෙනවා. ඕක සාමාන්‍යයෙන් පෙන්වන පරතෝ දැක්මක් කියලා. මේ පරතෝ කියලා කියන්නේ අනුන් සක්මන් කරනවා වගේ අපි නිකන් පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. අන්න ඒ වගේ තත්වයට එන්න නම් අපි ටික ටික ටික يعني සෑහෙන කාලයක් තිස්සේ හුරු වීම හරහායි එන්නේ. අන්න හොඳට සතිය පිහිටන්න ඕනේ. හිත පිට යන්න බෑ. දැන් හොඳට මේ අරමුණේ ඉන්නත් ඕනේ. අපි ගාන්ට වීරය සමබර කරන්න ඕනේ. වීරය සමබර කරන්නේ නැතුව අපි දිගටම එකම වීරයක් පවත්වනවා නම් ඒ කියන්නේ ප්‍රලු විදිහට මුල් කාලේ වගේම බරපතල විදිහට අපි මේ අරමුණටම හිත යොදවනවා නම් එතෙන්දී ඒක සාර්ථක වෙන්නේ නැහැ මේ මට්ටමේදී. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අපි දැනගන්න ඕනේ මොන මොන පමණකටද වීරය අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට තමයි ඔන්න ඒ ඌමනා පමණට විතරක් වීරය යදුවනම් අන්න මේ සක්මන નિરાයාසයෙන් සිද්ධ වෙනවා. අපි නිකන් පැත්තකට වෙලා වගේ නිකන් අනුන්ගේ දේවල් දිහා බලනවා වගේ බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. අන්න එතකොට සක්මන බොහොම සැහැල්ලු වෙනවා. තමන්ගේ හිත හිතේ සමාධියක් වැඩෙන්න පටන් ගන්නවා. කායික වශයෙන් සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි කයේ උනත් දැන් යටිපතුල් වල විතරක් නෙමෙයි මුළු කයේම යම් යම් ධාතු ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒවා උනත් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ මොනවා වුණත් ඒ කියන්නේ දැන් අරමුණු එක දැඩි ග්‍රහණයක් නැහැ. අරමුණු වලින් ටිකක් ඈත් වෙච්ච ස්වභාවයක් තමන්ට අත්දකින්න පුළුවන්. නිසා තමන් කියන්නේ දිගට භවනා කළා නම් අතරමඟ කඩාපක්පල් වීමක් නැතුව දිගට භවනා කරා නම් මේ తত্ত্বය අත්දකින් අත්දක ගන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. හැබැයි දිගට භවනා කරන්නේ නැතුව අපි තුමු ඉඳලා හිටලා භවනා කරද්දී මේ වගේ තත්ත්වයක් ඇතිලා නම් එතෙන්දී ඒ කියන්නේ අපේ යම් පමණක නිකන් තීන මිද්දක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එතෙන්දී ඉතින් අපිට තියෙන්නේ නැවතත් අරමුණට හිත දාන්නයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ නවක අපහට සක්මන් භාවනා තුළින් සමාධිය ලබා ගැනීම පිළිබඳ විස්තර කර දෙන මෙන් ඉල්ලා සිටිමු. හ්ම්. හොඳයි. මම හිතන්නේ ටිකක් දැනටවත් විස්තර වුණා. ඒ කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ අපේ සක්මනේදී දැනෙන දේත් එක්ක ඉන්නයි අපි උත්සාහත් වෙන්නේ. ඉතින් අපි සක්මනට ගිහිල්ලා පොඩ්ඩක් සක්මනේ එහාට මෙහාට ගිහිල්ලා සක්මනේක හුරු වෙනවා. ඊට පස්සේ කලිනුත් කිව්වා වගේ පාදයක් පාදයක් ගානේ එතන එතන සතිය පිහිටවනවා. ඇත්තට මේ එතන එතන සතිය පිහිටුවීම කියන එක තමයි මෙතන ලැබෙන ලොකුම අභ්‍යාසය. මොකද අපි ආනාපාන සතියේදී වගේ එතෙන්දී කියන්නේ අපි චේතනාපූර්වක මුකුත් කරන්නෙත් නැහැ, කය හොලවන්නෙත් නැහැ, අපි නාසිකාග්‍රේ හිත තියාගෙන ඉන්නවා. ඉතින් අරමුණ ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. නමුත් දැන් සක්මනේදී අරමුණ බරපතල වශයෙන් වෙනස් වෙනවා. මේ කියන්නේ එක අවස්ථාවකදී වම් පාදයට හිත යොදන්න අවශ්‍යයි. ඊළඟ ඊළඟ අවස්ථාවේදී දකුණු පාදයට හිත යොදන්න අවශ්‍යයි. එතකොට මේ ස්ථාන වශයෙන් ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේමයි අපි ඇස් අරගෙන සක්මන කරන්නේ අනිත් අයත් වටේ පිටේ සක්මන් කරනවා සද්දත් ඇහෙනවා ඉතින් මේ නිසා වටේ පිටේ ලැබෙන මේ කියන්නේ සිතේ ගණන් කරගන්න ටිකක් අමාරුයි ඒ නිසා මුලදී ටිකක් අමාරුයි ඒ වගේම ටිකක් අභියෝගයක් තියෙනවා හැබැයි මේ අභියෝගේ ජය ගැනීමම තමයි මෙතන තියෙන සාර්ථකත්වය. ඒ නිසා ඇස් පියාගෙන භවනා කරන්න එපා. කියන්නේ ඇස් පියාගෙන සක්මන් කරන්න එපා. ඇස් අරගෙන සක්මන් කරන්න. මේ මුල් කාලෙදී අපිට ඕනම් පුළුවන් වට මේ හුඟක් ඈත බලන්නේ නැතුව ටිකක් අඩි 5ක වගේ දුරක් ඉස්සරහා බලන්න පුළුවන්. ඊළඟට අත් දෙක උනත් පද්ද පද්ද යන්නේ නැතුව නිකන් මේ විදිහට ඉස්සරහට තියාගෙන හරි නැත්නම් පිටිපස්සට මේ විදිහට තියාගෙන හරි යන්න පුළුවන්. මොකද අත්වල චලනයේ මුලදී ටිකක් මේ මේ කටයුත්තට බාධා වෙන්න පුළුවන්. ඒ නිසා අත් දෙක මේ විදිහට බැඳගෙන ඉස්සරහින් තියාගෙන යන්න පුළුවන් අත හොලවන්නේ නැතුව යම් පමණක ඒකාග්‍රතාවයක් කයේ තියෙනවා. ඊළඟට ඉතින් අර කිව්වා වගේ මුලදී පටන් ගන්න සාමාන්‍ය ඊටාම සරල ක්‍රමයකින් වම දකුණ කියලා. කියන්නේ අපි කය සාමාන්‍ය වේගයකින් ඇවිද්දවන්නේ මේකේ කියන්නේ අපි පැවැත්විය යුතු විශේෂ වේගයක් කියලා නැහැ. පවත්වන්නේ අපිට හුරු පුරුදු වේගය. දැන් අපි සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට අපිට හුරු වෙච්ච යම්කිසි වේගයක් තියෙනවා නම් අන්න ඒ වේගයම තමයි පවත්වන්නේ. අනවශ්‍ය විදිහට මේක හුඟක් හිමින් කරන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම හරියෙන් ගිහිලා එහෙම කරන්නත් අවශ්‍ය නැහැ. ඒතකොට ටිකක් දැනෙන්නේ වෙහෙසක්. ඒ වෙනුවට අපි කරන්නේ බොහොම ස්වාභාවිකව අපිට හුරු පුරුදු වේගයෙන්ම මේ සක්මන් කරනවා. සක්මන් කරන අතරවාරයේදී අපි යහුසුලුව අපිට තියෙන මේ පාදයේ ස්පර්ශයක් ස්පර්ශයක් ගන්න. පියවරක් පියවරක් පාසා එතන එතන හිත තියන්න පුරුදු වෙනවා. කියන්නේ දැන් අපේ හිත සාමාන්‍යයෙන් එක අරමුණක ඉන්නේ නැහැ මොනවා හරි ඔන්න අතීත අරමුණු ටිකක් අරගෙන පැටලි පැටලි ඉන්නවා. අනාගත අරමුණු ටිකක් අරගෙන පැටලි පැටලි ඉන්නවා. ඉතින් එහෙම හිතක් තමයි දැන් අපි මේ দমনය කළා වර්තමානයට ගන්න හදන්නේ. ඉතින් මේ කය හැබැයි නිරන්තරයෙන්ම වර්තමානයේ ඉන්නේ. ඉතින් මේ නිරන්තරයෙන්ම ඉන්න කයට තමයි අපි මේ හිත ගන්න උත්සාහත් වෙන්නේ. මේ කය දැන් තියෙන්නේ සක්මන් කරමින් අන්නේ සක්මන් කරන ඉරියව්වට අපි හිත ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති කියලා මේ කය ඇවිදිනකොට ඔන්න ඇවිදින බව හොඳින් දැනගන්නවා. එතන එතන දැනගන්නවා. වර්තමාන වශයෙන් දැනගන්නවා. මේක මේ අතීත වෙද්ද අතීතයේ කරපු සක්මනක් නෙමෙයි අනාගතයේ වෙන එකක් නෙමෙයි වර්තමාන වශයෙන් සිද්ධ වෙන සක්මනක්. අන්න ඒක හොඳට වර්තමාන වශයෙන් දැනගන්නවා. එතකොට ඉතින් මේ විදිහට පියවරක් පියවරක් පාසා යනවා. අපි තුමු අපි පියවර පහක් ගියා. පහක් ගියාට පස්සේ ඔන්න හිත පිට ගියා. ගිහිල්ලා අපි තුමු විනාඩි 5ක් 10ක්ම අතරමං වෙලා හිටියා. වෙන ලෝකෙක අපි හිටියේ. ඔන්න විනාඩි 5කට පස්සේ මතක් වෙනවා ආ මේ දැන් ඇවිල්ලා ඉන්නේ භාවනා කරන්න කියලා ඔන්න මතක් වෙනවා. දැන් ඉන්නේ සක්මනක් උඩ කියලා මතක් වෙනවා. ඔන්න එතකොට ඉතින් අපි හිතමු ඒ වෙලාවේදී දකුණු පාදේ නම් තියෙන්නේ පොළවේ වැදිලා එතනින් පටන් ගන්න. ආයි අර වෙච්ච දේ ගැන හිතන්න යන්න එපා. ආයිත් කාලේ නාස්ති කරන්න යන්න එපා. Tamanට චෝදනා කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔන්න දකුණු පාදේ නම් දැන් පොළවේ වැදිලා තියෙන්නේ එතනින් නම් පටන් ගන්න. ඊටට ආයි ඔන්න වම් පාදේ. ආයි ඔන්න දකුණු පාදේ. ඉතින් මේ විදිහට තමයි කාටත් කරන්න තියෙන්නේ. ඊළඟට ඕන්නම් හැරෙන වෙලාවේදී එක පාටම හැරෙන්නේ නැතුව ඕන්නම් කොනට ගිහිල්ලා නතර වෙන්න පුළුවන්. නතර වෙලා හිටගෙන ඉන්නවා කියලා පොඩ්ඩක් මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ හැරෙන්න පුළුවන්. ඒකත් හෙමින් හෙමින් හැරුණා නම් එතකොට අර හදංගිය සතිය කැඩෙන්නේ නැහැ. හදංගිය සතිය දිගටම තියෙනවා අඛණ්ඩව තියෙනවා. ඊළඟට හැරිලත් එකපාරට එන්නේ නැතුව ආයෙත් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කළා වුණා ආපස්සට එන්න පටන් ගන්න පුළුවන්. ඒතර මේ විදිහට දිගට සක්මන කරගෙන යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින්වහන්ස මම පළපුරුදු යෝගිනියක් මි. කමඨහන පිම්බීම ඇකිලිමයි. විනාඩි කිහිපයකින් සහ සමහර අවස්ථාවන්දී පැය භාගකින් පමණ පිම්බීම ඇකිලිම ඉතා සියුම්ව දැනේ. මේ අවස්ථාවට ලැබී ඇති උපදෙස් අනුව කයේ දැනෙන චලන, කම්පන, තිගැස්සීම් දකිමින් මෙනෙහි නොකරමින් සිටිමි. එසේ සිටීමේ කාලය සීමා කරගත යුත්තේ පැය කීයකින්ද? දෙක පසුගිය අවස්ථාන සුගිය දවසක එසේ දකිමින් සිටිද්දී සහන්නාලෝකයක් දිස්සී භාවනාව අවසන් තුරුම තිබිනි. මම ඒ ගැන වැඩි අවධානයක් නැමැතිව එයත් කයේ සැහැල්ලු බවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කළෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පිම්බීම හැකිලිම භාවනාවේදී ඇත්තටම පිම්බීමක් හැකිලීමක් ගානේ අපි සතිමත් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ පිම්බීමක් ඊටාම සියුම්ව පටන් ගන්නවා ටික ටික වර්ධනය වෙනවා. දැනීම වශයෙන් උත් වර්ධනය වෙනවා ඊට පස්සේ නොදැනී යනවා. ඊට පස්සේ පොඩි විරාමයකට පස්සේ ඔන්න හැකිලීමක් පටන් ගන්නවා. ඒකත් සියුම්ව පටන් ගන්නවා හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒකත් නොදැනී යනවා. ඊට ආයෙත් විරාමයකට පස්සේ කෙටි විරාමයකට පස්සේ ඔන්න ඊළඟ දැනීම පටන් ගන්නවා. එතකොට මේ විදිහට තමයි ඉතින් මේ පිම්බීමේ සම්පූර්ණ චක්‍රයම දැක ගන්නවා. ආයි හැකිලීමේ සම්පූර්ණ චක්‍රයම දැක ගන්න ඕනේ. ඔන්න මේ පිම්බීම හැකිලීම හරහා අපිට හිත වර්තමානට ගන්න පුළුවන්. ඉතින් මේක කාලයක් කරනකොට ටික ටික ටික ටික මේ මේ ක්‍රියාවලිය සියුම් වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ පිම්බීම ඊටාම සියුම්ම දැනෙන්න පටන් ගන්නවා. හැකිලීම ඊටාම සියුම්ම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේවැ දිග කෙටි වෙන්න පුළුවන්. ඊට අමතරව සමහරලාට නොදැනීම යන්න වගේත් පුළුවන්. අන්න ඒ වගේ මට්ටමකට ආවහම අපිට පුළුවන් සමස්තයක් වශයෙන් මුළු කය දිහා අවධානය යොමු කරගෙන කයේ කොහෙද අලුතෙන් සංවේදනාවක් නැත්නම් අලුතෙන් ධාතු ලක්ෂණයක් මතුවෙන්නේ කියලා දැනගන්න පුළුවන්. එතකොට අපි හිතමු කොහේ හරි ධාතු ලක්ෂණයක් මතුවෙනවා නම් ඔන්න අපි ඉක්මනටම එතෙන්ට අපේ අවධානය යොමු කළා ඒ අලුතෙන් මතුවෙච්ච අරමුණ දැන් ඔන්න අපේ අලුත් අරමුණ බවට පත් කරගන්නවා. ඒ කියන්නේ පිම්බීම හැකිලිම නෙමෙයි දැන් අරමුණ මේ අලුතෙන් හටගත් අරමුණ. උදාහරණයක් වශයෙන් ඔන්න අපි පිම්බීම හැකිලිම භාවනාවේ යෙදෙමින් හිටියා. ඒක සම්පූර්ණයෙන්ම නොදැනී ගියා සමනය වුණා. ඊළඟට ඔන්න අපි දුමු ධනහිසේ තියෙනවා යම් සංවේදනාවක් කට අරගෙන. නැත්තම් යම් තදවීමක්, රළුවීමක්, මොකක් හරි උණුසුමක් මොකක්වා Tamanට දැනෙනවා. එතෙන්ට ඔන්න අපි අවධානය යොමු කරනවා. එතන හොඳට නිකන් නතර වෙලා වගේ බලාගෙන ඉන්නවා. මෙතෙන්දී වෙන්න පුළුවන් එක කරදරයක් තමයි ආපහු හිත අර පරණ පුරුද්දට පිම්බීම හැකිලීමට යන්න ඉඩ තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මෙතෙන්දී දැන් අවශ්‍ය වෙන්නේ පිම්බීම හැකිලීම බැලීම නෙමෙයි මේ අලුතෙන් මතුවෙච්ච අරමුණ දිහා බැලීමයි. ඒ නිසා අපි නැවත නැවත මේ අලුත් අරමුණට හිත නැංවිය යුතුයි. නැවත නැවත අපි එතන අවධානය යොමු කරනවා. ඒක තමයි අපේ අලුත් අරමුණ. එහෙම කරන්න කරන්න ඔන්න අපේ අවධානය ඒ අලුත් අරමුණට එකතු වෙනවා. මෙතෙන්ට යනව වෙනුවට මේ උදර ප්‍රදේශයට යනව වෙනුවට මේ අලුත් අරමුණට හිත පිහිටන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තමයි හිතේ හොඳට ඒ අලුත් අරමුණේ හිත සමාධි වෙලා අලුත් අරමුණ නිරීක්ෂණය කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් මේ විදිහට අපි කාලයක් කරනකොට අපිට මේක يعني මුලදී ටිකක් අමාරු වුණාට පස්සේ පස්සේ මේක කරන්න තමන්ට තේරෙනවා. ඒ කියන්නේ අපි ඊළඟට වෙන කොහෙද අරමුණක් අලුතෙන් පටන් ගන්නෙ? ඒ අරමුණ පටන් ගන්නවත් එක්කම අපි එතෙන්ට අවධානය යොමු කරනවා. පරක්කු වෙන්නෙත් නැහැ, ඉක්මන් වෙන්නෙත් නැහැ. අපි සමස්තයක් වශයෙන් කය දිහා බලන් ඉන්නවා. කොහේ හරි මේ කයේ යම් දැනීමක් පටන් ගන්නකොටම අපි දෙන්න අවධානය යොමු කරනවා. අවධානය යොමු කළා මේ දැනෙන දේත් එක්ක හොඳට මේ නිශ්ශබ්දව සම්බන්ධ වෙලා ඉන්නවා. කියන්නේ ඇතුලේ කතාව පුළුවන් තරම් සමනය කරගෙන පොතේ දැනුමක් අවශ්‍ය නැහැ. මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ හොඳට දැනෙන දේත් එක්ක නිරීක්ෂණය කිරීමක්. දැනෙන දේ හොඳින් නිරීක්ෂණය කිරීමක්. ඉතින්ද හොඳට කොහොමද මේ දේවල් පටන් ගන්නෙ වෙනස් වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ කොහොමද මේ දැනෙන දේ එකම තැනකද තියෙන්නේ නැත්නම් වෙන වෙන විදිහට පැතිරෙනවද මේක කැඩලා බිඳලා යනවද එක දැනීමක්ද නැත්නම් දැනීම් රාශියක්ද මෙන්න මේ වගේ හොඳට මේ දේවල් ටිකක් ඒක සොයනාසුලුව මේකෙන් නිකන් ඉගෙන ගන්නා අදහසකින් මේක නිරීක්ෂණය කිරීමයි කරන්න තියෙන්නේ. තවත් ඉතින් වචනයක් කියනවනම් දැන් අපි දැන් සක්මන් භාවනාවේදී උනත් අපි සමහරලාට සමහරට කෙනෙක් අහනවා මේ ඇයි මේ තරම් සරල දෙයක් කරන්නේ? මේ මේ මේක කරන්න ඉතින් නිසරණ වණේටම එන්න ඕනද? මේක මේ මේකත් භාවනාවක්ද? ඒක සමහරලාට කෙනෙක් අහනවා. ඉතින් අපි තේරුම් ගත යුතුයි මෙතෙන්දී අර මම කලිනුත් මතක් කළා වගේ මෙතෙන්දී අපි කියන්නේ ඕන තරම් අපිට පුළුවන් මේ බුද්ධිය අවදි කරගන්න වර්තමානයේ ඕන තරම් තොරතුරු ඇතුළට ගන්න ඉඩ තියෙනවා. පොත්පත් ඉඩ පොත්පත් හරහා අන්තර්ජාලය හරහා නැත්නම් බණ අහලා ඉතින් මේ විශාල වශයෙන් දැනුම රැස් කරගන්න අවස්ථාව අපිට තියෙනවා. නමුත් අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ දැනුම රැස් කර ගැනීමක් නෙමෙයි. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපේම අත්දැකීමක් ඇති කරගන්න. කියන්නේ අපේම අත්දැකීමක් නම් මේක මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි පිළි අරගෙන ශ්‍රද්ධාවෙන් පටන් ගන්නවා. හැබැයි ඒ කියපු දේ ඇත්තද කියන එක අපි අපිම පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා අනිත්‍ය වෙලාවත් දුක් වෙලාවත් අනාත්ම වෙලාවත් නෙමෙයි මේවා ඇත්ත වශයෙන්ම අනිත්‍යද කියන එක අපිම මේ එකwidehatකින් ආර්ය පරිශ්‍රණයක් තමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ පාර පෙන්ලා දීලා තියෙනවා. নানা ප්‍රකාර පාරවල් අතරින් යන්න ඕන පාර මෙන්න මේකයි කියලා හරියට අපිට ඉර ඇඳලා පෙන්ලා තියෙනවා. අපිට හින්දා අනත් විවිධාකාර දේවල් ඔස්සේ යන්න දෙයක් නැහැ. මේ කියලා තියෙන පැත්තෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මොකද බුද්ධ වචනයට ගරු කළා, උන්වහන්සේ විශ්වාස කළා, ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඔන්න අපි මේ කියලා තියෙන දේ කරනවා. එතකොට අපි මේ මාර්ගයේ අපිම අපිම යන්න ඕනේ. මේක මේ කියන්නේ ගුරුවරයා ගිහිල්ලවත් තමන්ගේ ඥාතියෙක් ගිහිල්ලවත් මේක හරියන්නේ නැහැ. අපි අපිම යන්න ඕනේ. තනි තනිව යන්න ඕනේ. ඒතකොට තනි තනිව යන ගමනේදී ඊටාම අවශ්‍යයි මේ ආදුනික මනසක්. ඊටාම අවශ්‍යයි සරල මනසක්. ඊටාම අවශ්‍යයි බර අඩු මනසක්. කියන්නේ අපි සංඥා ගොඩක් ඔළුවේ දාන් ඉන්නකොට ලොකු දැනුමක් එක්ක මේ හිත මේ බර වෙලා තේනවා නම් මේක හරි අමාරුයි. ඒ නිසා ඒ නිසයි ඊටාම වැදගත් මේ සරල භාවයකට හිත ගැනීම. ඒ නිසයි මේ අපේ පාදයක් පොළවේ වදිනකොට ඔන්න හිත පිට යන එක වළක්වන්න ඕන වම කියලා මෙනෙහි කරනවා. ආයි ඊළඟ පාදයේ පොළවේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. එතකොට හිත පිට යන්නේ නැත්නම් ඒකත් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට හොඳට මේ දැනීමත් එක්කම සතිමත් වෙනවා. ඒ කියන්නේ දැනෙනවා ඒ දැනීමත් එක්ක අපි අවධානයෙන් ඉන්නවා. ආයෙත් ඊළඟ පාදයේ දැනෙනවා ඒකත් එක්ක අවධානයෙන් ඉන්නවා. එතකොට ඒ හරහා තමයි හිත ටික ටිකට තැම්පත් වෙනවා. හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. විසිරෙන ගතිය අඩු වෙලා යනවා. හිතේ සමාධියක් දියුණු වෙන්න පටන් ගන්නවා. වර්තමානට හිත එනවා. ඔන්න ඔය හරහා තමයි අපේ තියෙන යම් යම් මේ භාවනාවකට උමනා කරන ගති ලක්ෂණ නැත්නම් ගුණධර්ම දියුණු වෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ මට ඒ ගැන පොඩි පැහැදිලිකම් කරන්න. ඒ ලියුම් කරු කියනවා මේ කය සැහැල්ලු බවත් ඊට ආලෝකයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමි කියලා. ඒක මම හිතන්නේ එතනත් පොඩ්ඩක් සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කොයි වෙලාවකවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්නේ නැහැ. අපි කරන්නේ කියන්නේ දැනෙන දේ හොඳින් නිරීක්ෂණය කිරීමක්. කියන්නේ හොඳින් නිරීක්ෂණය කිරීම හරහාම ඇතුළත ප්‍රඥාවක් වැඩෙනවා මේ නිරීක්ෂණය හරහා සිද්ධ වෙන දේ හරහා. කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කරද්දී වුණත් අපි පරීක්ෂණාගාරයට ගිහිලා ඒ පහසුකම් ටික සලස්සගෙන මේ පරීක්ෂණය කරනවා. පරීක්ෂණය කරද්දී අපි හොඳට අවධානයෙන් ඉන්නේ මේ මොකද්ද ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒක මේ අපි දන්න දෙයක් නෙමෙයි සමහරවිට සිද්ධ වෙන්නේ. අපි නොදන්නා වූ දෙයක් අලුතෙන්ම අපි දෙයක් කරනකොට අපි දන්නේ නැහැ මොකද්ද මේකේ මේ ප්‍රතිඵලය කියලා. අන්න ඒ වගේ අපි බොහොම නැවුම් මනසකින් කිසිම தත්වගත නොවෙච්ච මනසකින් තමයි මේ නිරීක්ෂණය කරන්නේ. එතින්ද අපි දන්නේ නැහැ මේක අනිත්‍යද කියන්නේ. මේකද දුකක්ද කියන්නේ. නැත්නම් අනාත්මයිද කියන්නේ අපි දන්නේ නැහැ. අපි දෙන්නේ හොඳට පරීක්ෂාවෙන් ඉන්න එක. අවදියෙන් ඉන්න එක. සැලකිල්ලෙන් නැත්නම් සොයනාසුලව ඉන්න එක මේ සොයනාසුලෝ ඉන්නකොට මේ අරමුණ හැසිරෙන්නේ කොහොමද? එයා ඒකම විදිහට තියනවද නැත්නම් එකම තීව්‍රතාවයකින් තියනවද? නැත්නම් මේ ඒක ඉක්මනටම අපි මොකක්වත් නැති ස්වභාවයක ඉඳන් ඒක ඇති වෙලා ඊට පස්සේ මේ තීව්‍රතාවයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා ඊට සම්පූර්ණයෙන් නොපැණී නොදෙනී යනවද? මෙන්න ඊළඟට මේක අපිට ඕන්ලාවට මේක මතු කරගන්න පුළුවන්ද? ඊළඟට මතු වුණාට පස්සේ අපිට ඕන කාලයක් මේක පවත්වන්න පුළුවන්ද? අපිට ඕන දේ මතු කරගන්න පුළුවන්ද මේ වගේ ඉතින් මේවා හරහා තමයි අපි තේරුම් ගන්නේ මෙතන ඇත්ත වශයෙන්ම අනිත්‍ය ලක්ෂණයක් තියනවාද ඇත්ත වශයෙන්ම දුක් ලක්ෂණයක් තියනවාද ඇත්ත වශයෙන්ම අනාත්ම ලක්ෂණයක් තියනවාද ඒ ඒ ඒ දැනුම එන්නේ මේ නිරීක්ෂණය හරහා කියන්නේ ඒ දැනුම ඒ දැනුමෙන් අනිත්‍ය ස්වභාවය අපිට හොඳින් වැටහෙයිද දුක් ස්වභාවයක් හොඳින් වැටහෙයිද අනාත්ම ස්වභාවයක් හොඳින් වැටහෙයිද කියන එක ගැනවත් අපිට මුලින් කියන්න බෑ අපිට තියෙන්නේ හොඳ විවෘත මනසකින් සංසුම් මනසකින් මේ දේ නිරීක්ෂණය කිරීමයි. නිරීක්ෂණය කිරීම හරහායි මේ ප්‍රඥාව අවදි වෙන්නේ. ඒකයි භාවනාමය ප්‍රඥාවක් කියන්නේ. මේක තම තමාගේ අත්දැකීමෙන් ලබාගත යුතු ප්‍රත්‍යක්ෂ ඥානයක්. විපස්සනාවේ අපි කතා කරන්නේ මේ ප්‍රත්‍යක්ෂයක් සම්බන්ධයෙන්. ඒක බොහොම සැහැල්ලු මනසකින්, සරල මනසකින්, ඒකාග්‍ර වෙච්ච හිතකින් තමයි ලබා ගන්න තියෙන්නේ. එහෙම නැතුව අර කතා කරන හිතකින්, සංඥා බහුල හිතකින්, ගාක් කියන්නේ සිද්ධි බහුල හිතකින් මේ දේ කරන්න බෑ. හිතට අවශ්‍යයි හරි සංසුම් භාවයක්. එතකොට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මුකුත් මෙනෙහි කරන්න එපා. ඒ වෙනුවට හොඳට සිද්ධ වෙන දේ දිහා හොඳට අස්පනා අපිට බලන් ඉන්න. වර්තමාන වශයෙන් හොඳට අවදියෙන් බලන් ඉන්න. හොඳට සොයනාසුළු ඇත්ත වශයෙන් මොකද්ද මෙතන වෙන්නේ කියලා හරි කුතුහලයකින් බලන් ඉන්න. එතකොට ඒ හරහාමයි Taman තුල ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඊළඟ වතාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වසර දෙකකට ආසන්න කාලයක් පුරා භාවනා ප්‍රගුණ කරන්නෙක්මි. මගේ මූලික කර්මස්ථානයේ සක්මන් භාවනාව හා ආනාපාන භාවනාවයි. සක්මන් භාවනාව. සක්මනේදී পায় ඔසවනවා, ගෙනනවා, තබනවා යනුවෙන්ද මුල මැද අග වශයෙන් විලුඹ මැද කොටස හා ඇඟිලි පෙදෙසද බිම වදින ආකාරයේ බලමින්ද එය ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන්ද මට පැහැදිලි පමණ ගමන් කළ හැක. කලාතුරකින් සිත පිටත ගියත් ශනේකින් මූල කර්මස්ථානට පැමිණේ. සිරුරෙහි කම්පන චංචල ගති දැනේ. ඒවා තදින් දැනෙන විට එය මෙනෙහි කිරීමෙන් ඒවා ඉවත් යයි. පිටත ශබ්ද ඊතා සියුම්ම දැනේ. එහෙත් විශාල ශබ්දයක් ඇසෙන අවස්ථා ඇත. පැය භාගයකට වැඩි වේලාවක් මෙසේ සක්මන් කරන විට පිටකොන්දේ වේදනාවක් හටගනී. එය මෙනෙහි කිරීමෙන් තරමක සුවයක් දැනුනද සම්පූර්ණ සුවයක් නොදැනේ. ටික වේලාවක් ගිය විට පියවර තැබීම ඉබේ සිදුවෙන ආකාරයක් මෙන්ම පාවියන ආකාරයක් දැනේ. සිරුර unbalanced ඒව වළංගු නැති භාවයක් දැනේ. එවිට මම පරයන්කට යමි. ඊළඟ පරයන්ක භාවනාව විස්තර කරන්නේ. පරයන්ක භාවනාව පරයන්කේ හොඳට පట్టල් වී වාඩි වෙමි. නාසිකාග්‍රයේ හුස්ම රැල්ල හොඳින් දැනේ. ආශ්වාස කෙටිය, ගෙටිය ප්‍රශ්වාස තරමක් දිගට ඇදී යන ස්වභාවයක් හා උණුසුම් ස්වභාවයක් ගනී. නැවතත් කම්පන චංචල ගති හැටගනී. පැය භාගයක් පමණ ගිය පසු මරල්ල සියුම් මේ තරමක චංචල ගති මෙනෙහි කරන විට තුනිමියයි. එහෙත් සක්මනේදී හටගත් ආකාරයට තවත් දෙගුණ තෙගුණ වී කොන්දේ අමාරුව දැනේ. එය කොතරම් මෙනෙහි කළත් තුනීවන බවක් නොදැනේ. මෙම తত্ত্বය රිට්‍රීට් 192 දී හටගත් අතර නිවසේදී භාවනා කරද්දීද මේ උස්සන්න වේ. හුස්ම රැල්ල තුනි වී තවත් ඉදිරියට භාවනා ප්‍රගුණ කිරීමට කොතරම් උත්සාහ කළත් අසීමිත වේදනාවක් දැනීම නිසා මම පරයන්කෙන් ඉවත් වී නැවතත් සක්මන්ට යමි. එහිදී වේදනාව තරමක් දුරට සමනය වුවද සැනසිලිදායක තත්ත්වයක් නොපෙනේ. මේ මාහට මහත් බාධකෙක් බැවින් ඔබ වහන්සේගේ උපදෙස් හා අනුශාසනා අයද සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මම හිතනවා පොඩ්ඩක් උත්සාහ කළ බලන්න පුළුවන් මේ ඉරියව්වේ යම් මෙසක් කළා. ඒ කියන්නේ අපි ඉඳගෙන භාවනා කරද්දී ඕනනම් භාවනා ආසනයක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ආසනයක් දැනටත් පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් මේ පොඩි ඇලයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ වමට දකුණට නෙමෙයි පිටිපස්සට පොඩ්ඩක් ඇල කළා ඉඳලා වගේ පොඩ්ඩක් මේ ඉරියව්වේ වෙනසක් හරහා තමයි ඉතින් තමන්ටම පරීක්ෂා කරලා බලන්න වෙනවා මේ ඉරියව්වේ යම් යම් පුංචි වෙනස්කම් කළා මේක දුරු කරගන්න පුළුවන් වෙයිද කියලා. ඊට අමතරව ටිකක් සක්මන වැඩියෙන් කරාටත් වරදක් නැහැ. මොකද ඉඳගෙන ඉඳද්දී නම් මේක වැඩියෙන් මතුවෙන්නේ. ටිකක් වැඩිපුර සක්මනේ දෙන්න. සක්මනේ යදනකොට හුඟක් ඒ කියන්නේ පුළුවන් හිත හැබැයි මේක කියලා තියෙනවා හොඳට හිත සමාධි වීමගෙන එනවා නැත්නම් ඔහේ කෙරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ යන්නේ කියලා ඒ කියන්නේ සක්මනේනුත් සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා නිසා පොඩ්ඩක් ඉරියව්වේ යම් යම් සකස් කිරීම හරහා තමයි ඉතින් මේ වගේ දේවල් නම් ජය ගන්න තියෙන්නේ. අවිනාස කමටහන් ඒ භාවනා ප්‍රශ්න අවසන් ඊළඟ පොදු කාරණා කීපයක්. පළවෙනි එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙවැනි භාවනා වැඩමුළුවකදී ගිහි අපට රැකිය හැකි දූතාංගයක් හෝ කීපයක් වේ නම් කරුණාකර පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. තාංග නේද? <laughs> මොකක්ද හොඳ? ඇත්තට මේ කියන්නේ දුතාංගවලදී දුතාංග 13ක් තියෙනවා. ඉතින් ඒකේ පින්ඩපාතේ සම්බන්ධ දේවල් ඉතින් මං හිතන්නේ නැහැ මෙතෙන්දි කරන්න පුළුවන් වෙයි කියලා. ගියක් ගියක් ගානේ ගිහිලා තින්නේ පින්ඩපාත කරන්න තියෙන්නේ. <laughs> ඊට පස්සේ පාංශකූල චිවර සම්බන්ධිනුත් කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් මෙතෙන්දී එක පැත්තකට ඕව දාගන්න එක ටිකක් මේ කියන්නේ බාධා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය වීරයක් කරන හරහා ගිහිල්ලා අපි නේසජ්ජික අංගයක් වගේ දෙයක්කට ගියොත් ඒත් නිද්දාඩු වෙලා එතනත් ගැටලු හිටිනවා. මම නම් හිතනවා ඒ ගැන ඒ තරම්ම මේ කරදර වෙන්න යන්නේ නැතුව භාවනාවට මුල් තැන දෙන්න නම් මම හිතනවා වටිනවා කියලා. මොකද මේ භාවනා වැඩසටහනේ අපි බලාපොරොත්තුව කොහොමද හිත සංසුන් කරගන්නේ භාවනාමය ප්‍රඥාවක් අවදි කරගන්නේ හොඳ භවනා අත්දැකීම් රාශියක් එකතු කරගන්නේ කොහොමද කියන එක තමයි මුල් තැන තියෙන්නේ. ඉතින් අපි අර වෙනත් පැතිවලට අපේ හුඟක් අවධානය යොමු කරන්න ගියොත් ඒ ප්‍රධාන පරමාර්ථය වෙනුවට අපේ අවධානය වෙනත් දේවල් වලට යන්නේ. නිසා මම නම් මම ආරාධනා කරනවා භවනාවට මුල් තැන දීලා මේ කටයුත්ත කරමු. කියන්නේ රකින්න සීලය පිරිසුදුව ආරක්ෂා කරන්න. ඒ කියන්නේ විකාල භෝජනයෙන් වැළකීලා අනිත් අයත් අනිත් අයට බාධාවක් නොවන විදිහට පුළුවන් තරම් කතාව අඩු කරගෙන මේ විදිහට කටයුතු කරන්න. එතකොට ඉතින් මේ කටයුත්ත ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. දුතාංග සම්බන්ධයෙන් ඒ තරම්ම ප්‍රශ්නයක් කරගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. පටිච්චසමුප්පාදයේ එන සංඛාර විස්තර කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔව් අපි ඉතින් සිද්ධාන්ත ප්‍රශ්නේ පොඩ්ඩක් නම් පස්සට ගන්නත් පුළුවන්. අ මම උත්සාහ කරන්නම් මේ කියන්නේ මේ වගේ දේවල් පොඩ්ඩක් ධර්මදේශනාවදී විස්තර කරන්න. නැත්නම් අර සිද්ධාන්ත දේවල් ගාක් එකපාරට අපි මුලට ගත්තාම හිත තවත් අර සංඥා බහුල වීමක් සිද්ධ වෙන්නේ. හිත අපි මේ සාකච්ඡාවේදී පුළුවන් තරම් මේ මුල් දවස් කීපේවත් අඩුතරමින් සිද්ධාන්ත වලට තරම යන්නේ නැතුව භාවනාවටම මුල් තැන දීලා අපි කටයුතු කරමු. පස්සේ පස්සේ අපි ටික ටික ගැඹුරට ගැඹුරට යනකොට ධර්මදේශනාවෙත් අපි ටිකක් ගැඹුරට යනකොට ඊළඟට භාවනාවෙත් යම් යම් ගැඹුරු දේවල් අපි සාකච්ඡා කරනකොට අපි ওই වගේ මාතෘකා ගමු. නිසා මම දැනට මේ ප්‍රශ්නේ එහෙම තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අනිමිත්‍ය ශූන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් කවුරු හරි පොඩ්ඩක් ඕක කරපු කෙනෙක් ඉන්නවා නම් හොඳයි. ඒක පාට ඉතින් ඕක ඕකත් මෙන්න මේකයි මේක කියලා ඉතින් කියන එකට වඩා කවුරු හරි ටික ටික භවනා කළා ඊට පස්සේ සෑහෙන කාලයක් හොඳට ප්‍රගුණ කළා ඊළඟට අත්දැකීම් ප්‍රකාශ කරද්දී අපි මේ දේවල් කතා කරමු. මෙතන හුඟක් මෙතන කීප දෙනෙක්ම මම හිතනවා මතුවේ ඉස්සරහට. කියන්නේ අපි භාවනා කර කර යනකොට විපස්සනාව දියුණු කර කර යනකොට ටික ටික අපි තුමු හිතේ සමාධිය පැත්ත දියුණු වෙලා සතිය දියුණු වෙලා හොඳට අරමුණක් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව ලැබිලා අපි තුමු විශේෂයෙන්ම ත්‍රිලක්ෂණය හොඳින් වැටහෙන්න ගත්තා නම් ඒ කියන්නේ දැන් අපි තුමු ධාතු මනසිකාර්ය වගේ දෙයක් කරහා යනවා නම් අපි ඉස්සෙල්ලා ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරනවා ඒක හොඳට තේරෙන්න තේරෙන්න හිත ඊළඟට මේ ඒ ආවේනික ඒ පෞද්ගලික ලක්ෂණ බලනවා වෙනකොට ටික ටික අපි මේ විවිධාකාර ධාතුන්ගේ තියෙන පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඇතීම් නැතිම් ස්වභාවයක්, නැත්තම් වෙනස් වෙන ස්වභාවයක්, මේවා කිසිම පාලනයකින් තොර ස්වභාවයක්, ඇතුලේ මොකක්වත් ගන්න කියලා සාරයක් මෙහිම මේ දිගට පවතින දෙයක් නැති ස්වභාවය. ඉතින් මේ වගේ අර ත්‍රිලක්ෂණය ටික ටික වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ ත්‍රිලක්ෂණයේ වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ චේතෝ විමුක්ති පැත්තක් නැත්නම් මුලින්ම ඉතින් අතම චේතෝ විමුක්ති මට්ටමක් නෙමෙයි එන්නේ. මුලින්ම එන්නේ සමාධි මට්ටමක්. ඒ කියන්නේ අපිටම අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණා නම් ඒ අනිත්‍ය ලක්ෂණය හරහා කෙනෙකුට අනිමිත්ත සමාධි ලක්ෂණයක් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ නිමිති ගන්න බැරි තරමට දැන් මේ අරමුණ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඉක්මනටම වෙනස් වෙනවා. දැන් ආයිත් මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය හරිම ඉක්මනට දැන් වෙනස් වෙනවා. එතකොට දැන් මේ අරමුණ කියන්නේ තේරෙන්නෙම නැතිවීමක් නැතිවීමක් නැතිවීමක් නැත්නම් භංග භංගස් පැත්තක් නැත්නම් ක්ෂය වෙලා යාමක්මයි තේරෙන්නේ. මේකේ යම් අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම සමණයටපත් වෙලා අරමුණ සම්පූර්ණයෙන්ම නිමිති ගන්න බැරි තත්යකට ගිහිල්ලා ඔන්න අනිමිත් සමාධි මට්ටමක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක තව තව වර්ධනය කරලා තමයි අනිමිත් චේතෝ විමුක්ති මට්ටමක් කියන්නේ හාත්පස මේ අනිමිත් ස්වභාවය පැතිරිච්ච ස්වභාවයක්. ඉතින් කාලයක් වර්ධනය වෙලා, මේ කාලයක් විපස්සනා වැඩුවට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේමයි දුක්ඛ ලක්ෂණය කියන එක මේ පෙළන ගතියක් මේ අරමුණක් දිහා බැලීම හරහා පවා තියෙන පෙළන ගතියක් කියන්නේ බලද්දී හිත පවා ඒ අරමුණු කිරීමෙන් පවා වෙහසක් දැනෙනවා කියලා මේ කිසිම දෙයකින් කියන්නේ මේ අරමුණකින් වර්තමාන වශයෙන් හටගන්නා මේ අරමුණකින් සංස්කාර ධර්මයන්ගෙන් කිසිම තෘප්තියක් නැත්නම් සැපයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා එතනින් අත්හැරලා දාලා සම්පූර්ණයෙන්ම ආසාවන්ගෙන් තොර පැත්තකට හිත යොමු වීමක් කරහා තමයි අපනිහිත සමාධියක් මතුවෙන්නේ ඒකේ වර්ධනයකින් තමයි අපහනිත චේතෝ විමුක්තියට එන්නේ. ඊළඟට අරමුණු වල තියෙන nissarattwe දැකලා පාලනයකින් තොර ස්වභාවය දැකලා ඇතුලේ ආත්මීය ස්වභාවයක් නැති ස්වභාවය තත්ත්ව දැකලා තමයි ශුන්්‍යත පැත්තට එන්නේ. ඒකේ වර්ධනයකින් තමයි ශුන්්‍යත චේතෝ විමුක්තියට එන්නේ. ඉතින් අපි ඉස්සරහට ඉතින් ඕවා ටික ටික සාකච්ඡා කරමු. මේ දින 10ක වැඩසටහනක් නිසා ටික ටික ඉතින් භාවනා කරගෙන යනකොට තමන් උනන්දුවෙන් කටයුතු කරනවා නම් හොඳට කියන්නේ අස්පනා අපිට මේ වර්තමාන වශයෙන් මතුවෙන අරමුණු හොඳින් නිරීක්ෂණය කරනවා නම් ඉතින් මේ දේවල් පොඩ පොඩ හරි ෂණ මාත්‍ර වශයෙන් හරි ස්පර්ශ කරගන්න තේරුම් ගන්න තම තමන් වශයෙන් අත්දක ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙමු. අපිට තව සෑහෙන කාලයක් ඉස්සරහට තියෙනවා. ඉතින් පුළුවන් තරම් උනන්දුවෙන් තමයි කටයුතු කරගෙන යන්න. එතකොට අපිට මේ ඉස්සරහට ඉදිරිපත් වෙන ප්‍රශ්න හරහාමත් ඕකේ තව තව පැති ටිකක් සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. හරි අන්නස ලිඛිත පසම අවසන්. අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ආධුනික කට්ටිය හවුරු හරි ඉන්නවද? එහෙනම් අපි පොඩ්ඩක් ආධුනික අයට මුංජි වචනයක් කියමු. දැන් අතම සක්මන් භාවනාව ගැන අපි ටිකක් සාකච්ඡා කළා. ඉතින් මම වචනයක් කියන්නම් ඉඳගෙන කරන භාවනාව සම්බන්ධයෙන් උත් අපි ඉඳගෙන කරන භාවනාවේදීත් එක පාටම හැමෝම ආනාපාන සතියෙම කළ යුතුයි කියලා නියතයක් නැහැ, නියමයක් නැහැ. අපි කරන්නේ හොඳට සකස් වෙලා වාඩි වෙනවා මේ ඉරියව්ව සකස් කරගන්නවා ඊටාම හොඳයි සමබර ඉරියව්වක් තියෙනවා නම්. කියන්නේ එක පැත්තකට ඇලවෙලා බර වෙලා ඉන්න වෙනුවට ඉන්නවා වෙනුවට හොඳට සමබර ඉරියව්වක් තියෙන්න ඕනේ. ඊළඟට කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන S2 සාමාන්‍ය විදිහට. ඒ කියන්නේ තද කළා හිර කළා නෙමෙයි සාමාන්‍ය විදිහට පියාගෙන ඔන්න අපි වර්තමාන මොහොතේ හිත ගන්න උත්සාහත් වෙනවා. එතකොට මේ ඉරියව්වට හිත එනවා නම් වාඩි වුණාම වාඩි වුණා කියන සුවය Tamanට දැනෙනවා නම් කියන්නේ අපි හිතමු ටිකක් දුර ගමනක් පයින් ආවිලා මේ පයින් ඇවිදගෙන ආපු කෙනෙක්. එයා ඔන්න වාඩි වුණාම එයාට මේ වාඩි වීම හරහා සුවයක් දැනෙනවා. අන්නේ සුවය Tamanට දැනෙනවා නම් වාඩි වුණාම අන්න ඒ කියන්නේ අපිට මේ ඉරියව්වෙන් සුවයක් ඉරියව්වෙන් සහයෝගයක් ඔන්න ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ ඉරියව්වේ හිත ක්‍රමානුකූලව පවත්වනකොට ඒත් ඉතින් හිත පිට යන්න පුළුවන්. අතීතයට යන්න පුළුවන්, අනාගතයට යන්න පුළුවන්. හැබැයි මේ අතීත අරමුණු එකක්වත් අගේ කරන්න යන්න එපා. ඒවා සමහරවිට ඊටාම වැදගත් මතකයන් වෙන්න පුළුවන්. නමුත් ඒවා ඔක්කොම අත්හැරලා දාන්න. කියන්නේ අපි මේවා වර්ධනය කරන්නේ නැත්නම් අපි මේවා පෝෂණය කරන්නේ. අපි මේවා පෝෂණය කරන්නේ නැත්නම් ඒවා ඉබේටම දුර වෙලා යනවා. ඒ නිසා අතීතයේ දේවල් මතක් වුණාට ඒ ඔස්සේ යන්න එපා. ඒ වගේම අනාගත දේවල් මතක් වෙන්න ඉඩ තියෙනවා, සැලසුම් මතක් වෙන්න තියෙනවා, බලාපොරොත්තු හිතට එන්න පුළුවන්, අපේක්ෂාවන් හිතට එන්න පුළුවන්, සෝවාන් වෙන්න හිතෙන්න පුළුවන්, රහත් වෙයි කියලා හිතෙන්න පුළුවන්, নানা ප්‍රකාර දේවල් හිතෙන්න පුළුවන්. මේ ඔක්කොම අත්හැරලා දාන්න. ඒකක්වත් නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේ වර්තමාන මොහොතේ ඉඳ ගැනීමක්. පුළුවන් තරම් සරල කරගන්න ලොකු බර අරමුණු බර බලාපොරොත්තු ලොකු අපේක්ෂාව මොකක්වත් ගන්න එපා මේ මොහොතේ දැනෙන දෙයට හිත ගන්න. හිතමු සක්මනක් නම් කරන්නේ මේ එහා කෙලවරේදී දැනෙන දේ නෙමෙයි මේ මොහොතේදී දැනෙන දේ බලන්න. මේ වම් පාදේ නම් දැන් වැදිලා තියෙන්නේ ඒ ඒ වම් පාදෙට විතරක් හිත ගන්න. දකුණු පාදයේදී මොකක් දැනෙයිදෝ කියලාවත් හිතන්න එපා. දකුණු පාදය ගැනවත් හිතන්න එපා. වම් පාදය ගැන විතරක් හිතන්න. ඒ තරමට අපිට පුළුවන් නම් මේ වර්තමානට හිත ගන්න, ඒ තරමට අපේ හිත සරල කරගන්න පුළුවන් නම් අන්න භාවනාව සාර්ථක වෙනවා. අපි හුඟක් දේවල් ඔළුවේ දාගත්තොත්, ලොකු අපේක්ෂාවන් තියාගත්තොත් ඉතින් කඩා කපල් වෙන එකයි වෙන්නේ. ඒ නිසා සරලව මේ කටයුත්ත පටන් ගමු. එතකොට අපි අර විදිහට ඉරියව්වේ හිත පවත්වනකොට ඔන්න Tamanට තේරෙනවා මේ ඉරියව්වේ ඔන්න Tamanට තේරෙනවා ඔන්න පාද නැමිලා තියෙනවා. දැන් අපි වාඩිලා ඉන්නේ. අත් දෙක අපි තුමු එක අතක් මත එක අතක් තියෙනවා. හිස කෙලින් තියෙනවා. ඇස් පියාගෙන ඉන්නවා. කයේ සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මේ විදිහට බොහොම සහැල්ලු ස්වභාවයක් ඔන්න පවත්වනකොට තමන්ට හසු වෙන්න පුළුවන් නැත්නම් සතිමත් වෙන්න පුළුවන් මේ කයේ යම් යම් નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය තියෙනවා. උදාහරණයක් වශයෙන් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. එතකොට මේ හුස්ම ගන්නවත් එක්ක පිම්බීමක් සිද්ධ වෙනවා මේ උදර ප්‍රදේශයේ. පිම්බීමක් කියන්නේ මේ උදර ප්‍රදේශයේ මදක් ඉස්සරහට නිරාගෙන එනවා. මදක් චලනයක් සිද්ධ වෙනවා. අන්නේ චලනයේ සිත පවත්වනවා. චලනය ගැන දැනුවත් වෙනවා. ඊට පස්සේ ඔන්න ආයි හුස්ම පිට වෙනවා. පිටවීමත් එක්ක ආපස්සට මේ උදරය පැමිණෙනවා නැත්නම් හැකිලෙනවා. මේ පුංචි ඉඩ ප්‍රමාණයක නැත්නම් අපි තුමු අඟල් කාලක වගේ පොඩි බරතරයක තමයි මේ පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙන්නේ. නැත්තම් මේ චලනයක් සිද්ධ වෙන්නේ මේ චලනයේ තමයි අපි දැනුවත් වෙන්නේ. මේ චලනයේ තමයි අපි සම්පූර්ණයෙන්ම අපේ සිහිය පවත්වන්න උත්සාහත් වෙන්නේ. මේක අමාරු නම් පිම්බෙනවා හිකිනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. කාලයක් යනකොට ටික ටික මේකේ සිහිය පවත්වන්න පුළුවන් වුණාම බලන්න මේ පිම්බෙනවා හැකිනවා කියලා මෙනෙහි කරන්නේ නැතුව පුළුවන් මේ පිම්බීමේ සම්පූර්ණ ක්‍රියාවලියේම සතිමත් වෙන්න. හැකිලීමේ සම්පූර්ණ ක්‍රියාවලියේම සතිමත් වෙන්න. බොහොම නිශ්ශබ්ද මනසකින්. මේක සාර්ථක වුණා නම් ඔන්න තව තව Tamanට කලින් නොදැනිච්ච යම් යම් ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අපි මෙතෙන්දී විශේෂයෙන්ම ධාතු ලක්ෂණ කියන වචනේ පාවිච්චි කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ හුඟක් කාලවට ඔය බුදුරජාන් වහන්සේ කියනවා මේ කය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුකින් කියලා. ඒ වගේමයි ඕනම මේ භෞතික ලෝකේ සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගෙන් කියලා. ඒක ඉතින් වර්තමාන කාලේදී ඔය විවිධාකාර නම් වලින් කියන පරමාණු අනම්මනම් වලම තමයි අපි බුදුන් වහන්සේත් ඒ ඒ කාලේ විදිහට මේ විස්තර කරලා තියෙන සතර මහා ධාතුවක් වශයෙන්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා. ඒතර පඨවි ධාතුවේ යම් යම් ලක්ෂණ තියෙනවා. උදාහරණයක් වශයෙන් තද ගතියක්, රළු ගතියක්, සියුම් ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් ඔය ටික පඨවි ධාතුවේ ලක්ෂණ. ඊළඟට තේජෝ ධාතුවේ උණුසුම් ගතියක්, සිසිල් ගතියක් තියෙනවා. වායෝ ධාතුවේ පුම්බන ගතියක්, නැත්තම් සෙලවෙන ගතියක්, කම්පන වෙන ස්වභාවයක්, චලන වෙන ස්වභාවයක් තියෙනවා. ආපෝ ධාතුවේ වැగిරෙන ගතියක්, ගලන ගතියක් ඔන්න තියෙනවා. ඉතින් මේ ලක්ෂණ තමයි මේ ශරීරය තුල මතුවෙන්නේ. අපි සතිමත් වෙන්න වෙන්න මේ වගේ ලක්ෂණ මතු කරගන්න අවස්ථාව තියෙනවා. සක්මනේදිත් ඒ බඳු ලක්ෂණ තමයි ඇත්තටම අපේ අවධානයට ලක් වෙන්නේ. ඉතින් ඒක එක පාටම සිද්ධ වෙන එකක් නැහැ. අපි ওই වම දකුණ කියලා මේ සතිය පිහිටවලා යනකොට කාලයක් ගියාට පස්සේ ඔන්න ඒ මෙනෙහි කිරීම නතර වෙලා මේක හොඳට මේ දැනෙන දේත් එක්ක ඉන්න ගියාම ඔන්න මේ ධාතු ලක්ෂණ ටිකම තමන්ගේ අවධානයට ලක් වෙනවා. ඉතින් ඔබඳු පාරක තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් කාට හරි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආධුනික යෝගාවචරයන්ට මේ මොන හරි අපහසුතාවයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න. ඒකට අපිට පුළුවන් පොඩ්ඩක් උදව් කරන්න. භාවනා කරනවා. දැන් තියෙන ගැටලුව පරයන්ක භාවනාවේදී තිත් කැන භාවනා නොකර නිකන් ඉන්නකොටත් හොඳට දාත් ලක්ෂණ දැනෙනවා. ඒ කියන්නේ අර කලින් නිකන් අර තදර තදට වගේ හැම ශරීරේ පුරාම දැනුණක දැන් දැනෙන නිකන් සෛල ගානට නිකන් සෙල් සෙල් එකක් එහෙම හැම එකක්ම ඒ කියන්නේ අංශුම ගානට නිතර චලනය වෙන එකක්. ඒ කියන්නේ නිතරමත් නෙවෙයි හිත අවධානය ඇතුළට ගත්තොත් එහෙමයි වෙන දැන් බාහිර අරමුණු වැඩි වුණොත් දැනින් දන්නෙම නැහැ කියන ශරීරයක් තීතව නැත්තම් සමහරලාට බාහිර අරමුණු වැඩි කියන කවුරු පිරිසක් කතා කරද්දි වගේ සමහරලාට අර කරන්ට් යනවා වගේ එහෙම නිකන් හරි ඔව් පාල එහෙම දැනෙනවා දැන් පරයන්ක භාවනාවේදීත් ඉඳගත් ගාම වගේ එහෙම දැනෙලා අර හිතර දැනෙනවා ශරීරය සීනවා කියලා නමුත් බැලුවට හිත තියන තැනක් නැහැ තේරෙන්නේ දැන් ශබ්ද ඇහුනට ශබ්ද ඇහෙන්නේ මට වඩා ගොඩක් ඈතින්. නමුත් ඒක මම බාරගත්ත කියලා තෝරගන්න බැහැ සංස. يعني මම හිත ඒකට හිතෙන් උත්තර දෙන්නේ නැහැ. උත්තර දෙන්නේ ඇහෙනෝ තමයි. සිතුවිලිත් අර ලොකු කවචයක් ඇතුලේ වටේ යනවා වගේ සිතුවිලි ඈතින් ඒක නිකන් ඕනවට වඩා බලන්න ගියොත් සිතුවිල්ලකට අහු වෙනවා නැත්තම් සිතුවිලි එනවා යනවා ඇවිල් කියන්නේ හොඳට බැලුවොත් සිතුවිල්ල ගිහින් අයි මුකුත් අරමුණක් නැහැ. නමුත් ශබ්ද තියෙන එක තියෙනවා නිකන්. මම ඉන්නවා කොහේ වටේක එහෙම තේරෙනවා. ඉතින් සමින්හල් දැන් අවට පරිසරයේ නිශ්ශබ්ද තැනක භාවනා කරෝතින් අර සියුම් නිකන් හරිම මේ තුනී පුළුන් වගේ පොඩි සිත්තුවිලි ඇහෙනවා වගේ. පේ දැනෙනවා. ඒක ඇවිත් යනවා කියලා. නමුත් අර පරිසරයේ ශබ්ද නම් ඒ ශබ්ද බාර ගන්න නැහැ. නමුත් අර ඇතුලේ පොඩ්ඩක් හෝ සිතුවිලි තීද කියලා අඳුරගන්න බෑ. එතනදි ස්වාමීන් වහන්සේ කර්මේ බාහිර අරමුණු මම ගත්ත නිසා සිතුවිලි ඇහෙන්නේ නැතු වෙලාද නැතුව ඒකතර තෝරගන්න බැහැ වෙනවා. ඇත්තටම يعني ඔව් දැන් විපස්සනාවෙන් ටික ටික යන්න යන්න මම මෙහෙම පොඩ්ඩක් අහන්න මොන හරි ධාතු ලක්ෂණ බල බලා ඉඳද්දී හොඳට මුලින් හොඳට දැක්කද කලින්? එහෙමයි සමහර. හොඳ ඒවා يعني හොඳට නිරීක්ෂණය කරාද බොහොම සංසුම් මනසකින්, නිශ්ශබ්ද මනසකින් ඒ ධාතු ලක්ෂණ වල ඇතිවීම නැතිවීම ස්වභාවයක් ගැන වෙනස් වීමක් ගැන මොනම හරි ඒ වගේ ලක්ෂණ ටිකක් හොඳින් දැකගත්තද? එහෙමයි සාස්කි. ඒක සෑහෙන කාලයක් තිබුණා. ඒ කියන්නේ මුලදී හොඳටම දැනුණා තත්වයටම එන්න එන්න අර ඒ කියන්නේ බැලුවත් අහුවෙන්නේ නැත්නම් වෙනද තද ගතියක් තිනක දන්නවා. ඊට පස්සේ තද ගතිය මෘදු වුණා කියලත් ඒකත් දැන් පේනවා. දැන් තියෙන්නේ එහෙම ඒ සිදුවීම් ටික ඉක්මනට වෙනව තේරෙනවා. වෙනම මෙහෙම හිත ගිහිල්ලා තියලා බලන්නේ නැහැ. දැන් මේ තියෙන අත පය කියලා හිතට රූපයක් වැටහුණාට ඒක කෝ කියලා එහෙම හොයන්න බෑ. අත මෙතනයි. නෑ ඒක වරදක් නෑ. ඒකයි මම ඇහුවේ දැන් මුලදී හොඳට අපි يعني අරමුණු හොඳින් තේරුම් ගන්නවා. يعني අරමුණේ හොඳට හිත නංවනවා. හොඳට අරමුණ අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරගෙනම ඔන්න අරමුණේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නවා. දැන් ඒ ඒ ස්වභාවය තේරුම් ගනිමින් ඉඳීම වැදගත්. ඒ තේරුම් ගනිමින් ඉඳදී තමයි මේකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් නැත්නම් වෙනස් වෙන ස්වභාවයක්. කියන්නේ මේවා පාලනය කරන්න පුළුවන්ද අපිට නැත්තම් ඔහේ ඒවාටම ආවේනික විදිහට ඒවා වෙනස් වෙනවද කියලා මේ ලක්ෂණ ටිකක් තමයි අපිට තේරෙන්න ගන්න. තේරෙන්න ගත්තනම් හිත එයා විසින්ම මේ ක්‍රියාවලියට වෙන්න ඉඩ හැරලා එයා අයින් වෙන ගතියක් තියෙනවා. එතකොට මේ දේවල් දැනෙන්නේ නිකන් ඈතින් තියෙනවා වගේ. ඉතින් උතන කියන්නේ උතන විපස්සනා පැත්තෙන් කියනවා නම් මේ ඇත්ත ඇත්තටියෙන් තේරීම හරහාම තමයි නිබ්බිදාවක් පහළ වෙන්නේ. නිබ්බිදාවක් කියලා කියන්නේ මේ දැන් අරමුණු තියෙනාට ඒක නිකන් බොඳ වෙලා වගේ. ඈතින් තියෙනවා වගේ. අරමුණේ දැන් ලක්ෂණ ගැන හිත ඒ තරම්ම සැලකිලිමත් වෙන්නේ නැහැ. ඕනනම් හැබැයි තව ටිකක් ඕක තව පිරිසුදු කරගන්න පුළුවන්. දැන් මේ විවිධාකාර අරමුණු තියෙනවා. ඒ අරමුණු වල නිකන් ඇතීම් නැතිම් ස්වභාවය විතරක් බලන්න. මේවා මෙයාට නම් දෙන්න යන්නේ නැතුව සද්දයක් වුණත් ඔන්න ඇහුණා නැති වුණා. ඇතීමක් නැති වුණත් විතරක් තියෙන්නේ. ඊට ඔන්න කායික වශයෙන් වේදනාවක් දැනුණා. මේක මේ නමක්වත් ඕන එතනත් අවධානය යොමු කරනවත් එකම ඕන එකක් නැති වෙලා. ආයෙ තව මොන හරි ධාතු ලක්ෂණයක් මත වුණා, තද ගතියක් ආවා. ඒකත් ඇතිවීමක් හොන්න නැති වෙලා ගියා. ඊළාට ආයෙත් ඔන්න උණුසුමක් දැනෙනවා. ඒකත් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් පටන් ගත්තා. ඔන්න දැන් නැති වුණා. ඒ ඒ දේම හොඳට පෙන්න පෙන්න පෙන්න පෙන්න හොඳින් ඉන්න. එතකොට සම්පූර්ණයෙන්ම තමන් ඇතිවීමක් නැතිවීමක් දැක දැකමයි සම්පූර්ණයෙන්ම ඉන්නේ. ඒ වගේ පැත්තක් තව ටිකක් හුරු කරමු. හුරු කළා අපි තුමු හොඳට තව අරමුණක අපි තුමු වේදනාවක් හටගත්තා. ටිකක් හොඳට දැනෙන වේදනාවක් හටගත්ත කියලා හිතන්න. ඒ වේදනාවත් හොඳට ඔන්න සමීප වෙලා බලනවා. ඒකෙත් ඔය වගේම දෙයක් අහුවෙන්න පුළුවන්. අපි තුමු තනි වේදනාවක් නේ දැන් ඔන්න වේදනා රාශියක් වශයෙන් හටගෙනවා. එක එක වේදනාවක් පවා බලන්න. මේ වේදනා රාශියක් සියුම් වේදනා රාශියක් තියෙනවා. මේ එක සියුම් වේදනාවක් කොහොමද හටගන්නේ කොහොමද නැති වෙන්නේ? ආයෙ තව සියුම් වේදනාවක් කොහොමද හටගන්නේ කොහොමද නැති වෙන්නේ? මේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්න. ඒ පෙන්න පෙන්න ඉඳීම හරහා හිත ටික ටික නැත්නම් ඉඳීම හරහා සම්පූර්ණයෙන්ම සමනය වීමක් අත්දකින්නවනම් නැත්නම් සම්පූර්ණයෙන්ම විවේක ස්වභාවයක් අත්දකින්නවනම් ඒ පැත්ත වටිනවා. ඒ නිසා එක පාටම අපි මේවා අතහැරලා දානවා වෙනුවට පොඩ්ඩක් මේ කියන්නේ තමන් බලපු අරමුණු වල කියන්නේ මේ දේ වුණා නම් කලින් ප්‍රශ්නයක් නැහැ. උනේ නැත්තම් අයවත පොඩ්ඩක් කරන්න. ඒ කියන්නේ මම මේ කියන්නේ අරමුණක් බලබලා ඉඳද්දි හොඳට මේකේ මේ ත්‍රිලක්ෂණේ වැටහුණා නම් තමයි අත වශයෙන්ම අතහැරීමක් සිද්ධ වෙන්නේ. නැත්නම් අපි මේ පොතෙන් බලලා ගඩක් නැහැ කියලා අතහැරලා දාන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අපි අස්පනා අපිට මේ දේවල් දැකීම හරහා ප්‍රත්‍යක්ෂ ඥානයක් කරහා අතහැරීමක්. එතෙන්ට අපි පොඩ්ඩක් කිට්ටු කරන්න ඕනේ. එතෙන්ට හොඳ සමාධිමත් හිතකින්, එකඟ වෙච්ච හිතකින්, සංසුම් මනසකින් හොඳට තීක්ෂණව බලන් ඉන්න අවශ්‍යයි. බොහොම සියුම්ම මේ අරමුණ දිහා නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඒක හරහා තමයි ඔන්න ඇත්ත වශයෙන්ම දැක්කා. කියන්නේ මේ වෙලාවේදී වෙන ලෝකෙ මොකක්වත් නැහැ. එලා තියෙන්නේ ඔන්න අපි මේ අරමුණු කරන අරමුණ පමණයි. කියන්නේ වේදනාවක් නම් අරමුණු කරන්නේ මේ වේදනාව පමණයි. අපි තුමු හුස්ම රැල්ලක් නම් අරමුණු කරන්නේ දැනෙන ගතියක් විතරයි. සිතුවිල්ලක් නම් අරමුණු කරන්නේ මේ එන සිතුවිල්ලක් විතරයි. ඒක සිතුවිල්ලක් ආවා එකක් ගියා. තව සිතුවිල්ලක් ආවා එකක් ගියා. අන්න ඒ මට්ටමකට ගන්න පුළුවන් නම් ඒක අන්න තව සියුම් භාවයකට සූක්ෂම භාවයකට යනවා. ඒ தත්තෙට පොඩ්ඩක් හිත දාලා බලන්න. ගියාම එහෙම එහෙම ගිහිල්ලා තියෙනවද මේ මීට කලින්? එහෙම සමස්තයි. වේදනාව එහෙම මුලදී අර ඒක ඒක කොහොමද ඇති වෙන්නේ? පැතිරලා ඒ කියන්නේ ඒක දැනෙන්නේ දැනට වේදනාව කියලා රිදීමක් නේද? රිදීමක් නෙවෙයි. ඒක ඒකත් ධාතු වලම පැතිරලා යන එකක් වෙලා ඒකයි මම බලන මම අතර මුකුත් එකන අර ගහරි බොන්්ඩ එකක් තිබන එක නැහැ වගේ වේදනා අතර වෙනම තියනවා මම වෙනම එක් දෙහා බානවා හරි එක ති බැලුවොත් තියෙනවන් හරි ගොඩට බැලුව එක රිදෙනවා කියලා හිතුවොත් එහෙම නැත්තම් ඒක තිබිලා නැති වෙලත් ගිහින් සමහරලාට ඒකත් තියෙද්දි භාවනා කරන්න පුළුවන් සැලකිතු වෙලාවක් ඊට වඩා ගොඩක් වැඩි වුණා ඒකට අර හිත ආපහු කල්බල බලන්න මෙහෙම කරන්න පුළුවන් එහෙමනම් කියන්නේ මේ දේවල් තියෙද්දි හිත මේවෙන් කලබල කරගන්න නැතුව නැත්තම් ඒකට ඒකට සම්බන්ධ කරගන්න නැතුව හිතට පුළුවන් ද විවේකීව එහෙමනම් ඉන්න දැන්. වේදනාවන් මතුවෙන්න පුළුවන්, සද්ද ඇහෙන්න පුළුවන්, ධාතු ලක්ෂණ මතුවෙන්න පුළුවන්, සිතුවිලිත් එන්න පුළුවන්. ඒත් මේ එකක්වත් අරමුණු කරන්නේ නැතුව හිතට පුළුවන් ද දැන් එක පැත්තකින් ඔකට කියනවා අනිසිත භාවයක් කියලා. එක අරමුණක්වත් ඇසුරු නොකර දැන් හිත සාධීනව ඉන්නවා. හිත ඉන්නවා එකකටවත් හේතු වෙන්නේ නැහැ. එකකටවත් දොර විවෘත කරන්නේ නැහැ. එයා ඉන්නවා තමන්ගේ පාඩුවේ. එහෙම තත්ත්වයක් දැන් ඇතිලා තියෙනවා නම් ඒත් අර අර ත්‍රිලක්ෂණය හරහා ගිහිල්ලා උතෙන්ටයි එන්නේ. ත්‍රිලක්ෂණේ හොඳින් ආවද කියන එකයි මට පොඩ්ඩක් තව මේ පරීක්ෂා කරගන්න ඕන උනේ. ඒකයි මම කිව්වේ ආයෙ පොඩ්ඩක් විතර කරලා බලන්න කියලා. ඒක හොඳට කෙරුණා නම් මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආව එනවා කියන එකේ වරදක් නැහැ. ඇවිල්ලා තියෙනවා නම් දැන් බලන්න තියෙන්නේ මේ தත්ත්වය තව වර්ධනය කරන්න පුළුවන්. මේක මම දැන් විනාඩි 10ක් පවත්වනවා. මට මේක 15ක් කරන්න පුළුවන්. 20ක් කරන්න පුළුවන්. 30ක් කරන්න පුළුවන්. ටික ටික මේ අනිශ්චිත භාවය තව තව හිතට හුරු කරලා දෙන්න. කියන්නේ දැන් අරමුණු නැතුව නෙමෙයි අරමුණු තියෙන හැබැයි ඈතින් තියෙන්නේ. ඊළඟට සද්ද ඇහෙනවා හැබැයි ඇහුණට හිත ඒකෙන් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ සද්ද නිකන් ඈතින් වගේ ඇහුණා එයා ගියා මම මගේ පාඩු ඉන්නවා එහෙම තත්ත්වයක් එතෙන් සමස ශබ්දය අඳුර ගැනීම බාර ගැනීමක්ද නෑ එහෙම ඒ කියන්නේ සද්දේ දැන් අපි දුන්න දැන් ඔන්න මේ මොටර් සයිකලයක් වගේ එකක් කරන යනවා ඇහුණා මොකද්දෝ සද්දයක් ආවා මේ ගැන විස්තර කතා කරන්න ඇතුලේ කතාවක් ගොතන්න යන්නේ නැහැ. මේක මේ කවුද දන්නේ ආවේ නැත්නම් ගෙදරට අමුත් එක්ක ආවද? අයියාවද නැත්නම් අයියා ගෙදර මේ ඉස්කෝලේ ගිහිල්ලාද මොනවා හරි ඉතින් අපි කතන්දර ගොතනවනේ අහිච්ච සද්දයක් අල්ලගෙන ඒ මොකක්වත් නැහැ. ඒ මොකක්ද සද්දේ සද්දේ වශයෙන් ගියා. දැක්ක මොනවා හරි දෙයක් ඒක එතනින් අවසానයි. දැනුණා මොකක් හරි ඒක එතනින් අවසానයි. සිතුවිල්ලක් ආවා ඒක නැත්නම් වැඩි ඒ ඔස්සේ යන්නේ නැහැ. කතන්දර ගතීමක් නැහැ. හිත ඉන්න බොහොම සංසිඳිලා. හිත තියෙනවා බොහොම විවේක ගතියකින්. විවේක ස්වභාවයකින්. එහෙම යන්න පුළුවන් නම් එතනින් ඉස්සරහට යන්න පුළුවන්. මේ සංගතව ගැටලුවක් තියෙනවා. ඒක දැන් එදිනදා සතිය ගැන මේ දිනදා දැන් දේවල් කරද්දී කරන මොහොතේ ඒ කරන දෙයක් මොකක් හරි පොඩි දෙයක් ලියන දෙයක් මොකක් හරි නම් සිහිය හොඳට මෙතන තියෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ හිත එහෙම යවන්නේ නැතුව ඒ වැඩේ එහෙමම කරන්න පුළුවන්. නමුත් කරලා ඒක ඉවර වුණාට පස්සේ අර කරපු දේ මතකයක් තියෙන්නේ මතකයක් නෙවෙයි අඩ මතකයක් හීනකින් වුණා වගේ. දැන් එහෙම එහෙම කීපයක් කීපයක් වුණා දැන් මේ පැයේදී බැලුවොත් කලින් පැයට ගැන තියෙන මතකයක් නෙවෙයි නිකන් බොහොම අඩ මතකයක්. මේ ඒක නිසා සමහරට දෙදිරි වගේ වගකීම් අමතක වෙනවා. එහෙම තියෙනවා සමහරද. පැකින් කරන් තියෙන දෙයක් නම් ඒක මතක නිතරම නිතරම තියාගන්න ඕන. දැන් එතන සමහස කොච්චර සතිය කියන්නේ ඒකට හොඳට අවධානය දාගෙන කරත් අමතක දැන් වගකීම්ෙන් කරල යුතු දෙයක්ම නම් හැම පැයකම කළ යුතු දෙයක් නම් අර අමතක වෙන එක ඒ සතිය නැති වෙලා වෙන දෙයක්. දැන් දැන් ඔය අතරම ඒ කියන්නේ පොඩි මේ මොකද සංක්‍රාන්ති අවධියක ඉන්නේ. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන් ඒ කැන්තර වෙILLත් නැහැ. ඒ කියන්නේ මේ අනිසිත භාවය හොඳට නිකන් පැතිරිලා ඒකේ හොඳට සමබර වෙලත් නැහැ. අරකින් අයි මේ සාමාන්‍ය මට්ටමෙත් නැහැ දැන්. දැන් මේ අතරමැදි අවස්ථාවක වගේ ඉන්නේ. ඒ අවස්ථාවලදී සමහරවිට අබතක වීම වෙනවා. සමහරවිට නිින්ද යන්නේ නැති ගති වගේ ඉන්න පුළුවන්. ඊළඟට නිකන් තමන්ට තේරෙන නිකන් පොටි පොටි කාලා තියෙනවා නිකන් මොකක්වත් තිබුණ නැහැ වගේ නිකන් වෙන ලෝකෙක හිටියා වගේ මේ පොඩි පොඩි දේවල් තියෙනවා හැබැයි ඔක මගේ හැරලා යනවා එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා මේ කාලේ ඔය දිනපොතක් පාවිච්චි කරන්න එතකොට හරි මම <laughs> පාවිච්චි කරනවා වගේ කියන්න <laughs> එතකොට හරි වෙලාවත් එක්ක ලියන්න ඒ වෙලාවට පොඩි ඇලාම් එකකුත් තියලා එතකොට අමතක වෙන්නේ ඒක තමයි සාකච්ඡා කරන්නේ <laughs> මේක පස්සේ හැබැයි හරියනවා. ඒ කියන්නේ එච්චරම මේකක් නැහැ. ඒ කියන්නේ සතිය හොඳට ඒ කියන්නේ මේ ක්‍රමේ හරහා ටික ටික සතිය වර්ධනය වෙලා කියන්නේ નિરાයාස සතියක් බවට පත් වෙනවා. කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් උමනාවෙන් සතිය පවත්න්නේ. ඒ වෙනුවට මේක නිකන් નિરાයාසයෙන්ම සතිමත් වීමක් බවට පත් වෙනවා. ඊට පස්සේ කියන්නේ සතියෙන් තොර නැහැ අනිත් කිසිම දෙයක්. කියන්නේ හොඳට මතකයක් හිටිනවා සතියෙන් තොරව මුකුත් කරන්නේ සතිමත්වමයි හැමදේම කරන්නේ. අන්න ඒ වගේ තත්වයකට ටික ටික යනවා. අර තාම ඉන්නේ ඒකේ නිකන් අර කලින් අසතිමත් භවෙත් නෙමෙයි මේ සම්පූර්ණ මේ નિરાයස සතිමත් භවෙත් නෙමෙයි. මේ අතරමැදි මට්ටමක ඉන්නේ. ඉතින් අර එතෙන්දී පොඩි පොඩි ඔයගේ හැලහැප්පීම් තියෙන පොඩ්ඩක්. හොඳයි. හොඳයි. එහෙනම් අපි එකයි කාලක් වගේ වෙලාවක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරන පුළුවන් තරම් මේ භාවනා වැඩසටහනේදී බොහොම නිශ්ශබ්දව තමන් කරගෙන යන භාවනා කටයුත්ත කරගෙන යන්න. ඉතින් අපි විශේෂයෙන්ම මෙතෙන්ද සතිපට්ඨානයට මුල් තැන දීලායි භාවනා කරන්නේ. ඉතින් මෙතන ඉන්න පුළුවන් සමහරලාවට වෙන වෙන භාවනා කටයුතු වල පුහුණුවක් ලැබපු අය. ඉතින් පුළුවන් නම් අපි මේ කියලා දෙන ක්‍රමේ පොඩ්ඩක් උත්සාහත් වෙන්න. කියන්නේ අනිකුත් ක්‍රම තියෙන්න පුළුවන් විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. හැබැයි අපි ඉතින් ආරාධනා කරනවා මෙහි කරන මේ සරල ක්‍රමේ පොඩ්ඩක් කරන්න. ඒ ක්‍රමයේ හරහා Tamanටම අත්දක ගන්න පුළුවන් හිතේ සංසිඳීමක්. ඒ වගේම වර්තමාන වශයෙන් හොඳට මේ අරමුණු වල පැහැදිලිව දැක ගැනීමක්. විශේෂයෙන්ම සතර සතිපට්ඨානයන් තුළ තමන්ගේ සතිය දියුණු වීමක්. ඒතරම විශේෂයෙන්ම අපි ඉස්සරනවා නේද සතර සතිපට්ඨානයෙන් එහා නැත්නම් සතර සතිපට්ඨානයෙන් බාහිරව තියෙන දේවල් අපි ඒ තරම් උනන්දු වෙන්නේ සතර සතිපට්ඨානය ගැන තමයි අපි උනන්දුවක් දක්වන්නේ. ඒ නිසා මේ දවස් 10දී අපි මේ කටයුත්ත කරන්න උත්සාහත් වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හොඳයි අපි එහෙනම් දැනට සාකච්ඡාව නවත්තමු. අපි දැමතත් සවස් 5ට ධර්මදේශනා වාරයත් සමග මුණ ගැසෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.